අපිට දැන් අවශ්‍ය උනේ පංචශීල් පිළිබඳව පංච දුස්චරිත පිළිබඳව පස්පව් පංච ශික්ෂා ඒ වගේම සීල්වත සීලය මේ ආදී ඔක්කොම පිළිබඳව අද දෙන්නේ එකම අදහසක්. මේ එකම අදහසක් කියලන්ටම දෙනකොට මේක යථා අද යථාර්ථයේම නියම අර්ථයේ වැහිලා ගින් තියෙනවා. මොකද සීල් පිළිබඳව විග්‍රහ වෙනකොට පෙර තිබිච්ච හිලාටුව අද නැහැ. ඔවා එකින් එකට විග්‍රහ කරලා තිබිච්ච අටුවාවල් එකක් අතකට බලා ගන්න නැහැ අද. දැන් පන්සිල් ගන්නවා කියලා වචනයක් අපි අද භාවිතා කරනවා. දැන් සිල් කියන වචනේ භාවිතා කරනකොට සිල් කියන්නේ එකක් වත කියන්නේ තව එකක්. දැන් අද වතර කියන්නේ සිල් කිය. සිල් වත සිල් දෙක. යම් සමාදානම් සංවතං යම් සමාදානයක් ඇද්ද ඒක වතකි. සංවරත්තේන සීලං. සංවරත්තේ පිහිටීමක් ඇද්ද සීලේ. අපි දහම් පොත විග්‍රහ වෙන විදිහට. සීලේ සහ වත. දැන් මේක අපිට හොඳට පැහැදිලිව තේරුම් ගන්න. දැන් හුඟ දිනවල මතයක් එනවා. ඔක ත්‍රිපිටකයේ තියෙන්නේ පස්සේ ලිවිහෙකද වෙන පොතකද? ඉතින් ඔය ඔය ආදි වශයෙන් নানা ආකාර අදහස් එනවා. නමුත් මේ පොතෙන් ඔබට හොයාගන්න බෑ. මොකද ඔය පොත් ඔක්කොම ගෙනාව එක තේර පරපුරනේ. අදුවා පොත් ටික අරන් ආවෙත් ඔය තේර පරපුරම. තේර දහම අරන් ආවෙත් ඔය තේර පරපුරම. තේර දහම කියලා පොත් ටිකක් තියෙනවා එදිය ගෙනාවෙත් ඒගොල්ලෝම. එතකොට වංශ කතා ටික අරන් ආවේ ඒ පරපුරටම සම්බන්ධ පිරිසක්මයි. කලින් කට වෙනස් වෙන්න පුළුවන්. කාලෙන් කාලේ අත අරගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ පෙළ දහම මේ පෙළ දහම ලියපු කාලෙක නෙමෙයි දැන් ඔය තියෙන එකක්වත්. එළදහම ලියන කාලේ දැන් ඕක කාල නිර්ණයක් ඔකම ඉතිහාස කතාවලයි මේ අනුව පිළිහිටලයි අපි නිගමනය කරමින් තියෙන්නේ. අපි පිළිගන්නේ පෙළදහම පෙළදහම තමයි ඉස්සෙල්ලාම ලිව්වේ ඒක. ඔය ආදි වශයෙන් අදහස් ගන්න. එතකොට ඊට පස්සේ අටුවාව ඊට පස්සේ ලිව්වේ. පංශ කතා ඊට පස්සේ ලිව්වේ. සාහිත්‍ය කතා ඊට පස්සේ ලිව්වේ. මේ ආදි වශයෙන් කියන නෝර යුගයේ වලියා තියෙන්නේ. සා පහදා තියෙන නෝර යුගයේ. දැන් අපි ඔහොම ඔක්කොම කතා කියනවා. හැබැයි ඒක කතාවකට අපි ඔක්කොම කියන්නේ මේ දැන්න තියෙන ඉතිහාසයේ මේ සාක්ෂි කරගෙන. දැන්ට තියෙන ඉතිහාස කතාව. සාක්ෂි කරේ නැහැ ඔක්කොම අපි අරගන්නේ. හැබැයි අපි එකක් දන්නවා. කවදා හරි ඉදා ආපු තේර පරපුර කවදා හරි පටන් ගන්න බුදුරජාණන් වහන්සේගෙන් පටන් ගත්ත විසුණු වහන්සේලාගේ පරපුර. අද වෙනකොට කොහොම හරි ආවනම් ওই පරපුර වල කොයි කොයි මොහොතෙන් හරි තමයි ඔය කෑලි ඔක්කොම ලැබිලා තියෙන්නේ. හැබැයි අපි අහලා තියෙන කතාවක් තියෙන ඉතිහාස කතාවක්. අපි දැක්ක එකක් නෙවෙයිනේ. මලියදේව මහරහතන් වහන්සේ එන්නකම් මහරහතන් වහන්සේලා ලෝකේ හිටවුව දැනගන්න හම්බුණා ඊට පස්සේ දැනගන්න හම්බුන්නේ නැහැ කියන කතාවක් ඉතිහාස කතා සහිත කට කතා සහිත ඕව අර දුලබයි ඔක්කොම ඉන්නේ. නමුත් එකක් තියෙනවා කියන්නේ. මූලික කාලයේක ඥානලාදී මාර්ගඵලලාදීයි හිටියා කියන ඉතිහාස කතාවක්වත් තියෙනවා. හැබැයි ඉතිහාස කතාවේවත් එන්නේ ඊට පස්සේ පෞ කාලයේ තුල. ඒ බඳු අය ලෝකේ පහළ වෙලා හිටියා කියන කතාවක්. හීරවන්ත හාමුදුරුවෝ හිටියා, බුරවන්ත හාමුදුරුවෝ හිටියා කියලා කාලයක් එනවා. ඊට පස්සේ සත්භාෂා පරමේශ්වර වැනි තත්වයන් ඇති භාෂා විසරද හාමුදුරුවෝ හිටියා කියලා තව කාලයක් එනවා. ඒ කවුද විවැත්තෑ හාමුදුරුවෝ, තොරගම හාමුදුරුවෝ කාලේ ඒකට කියන්නේ ඒ තත්ත්වය. ඒ නිසා මගපල්ලාවින්ගේ කතාවක් ඇත්තෙම නැහැ. ඊට එහා කතා තමයි ඔක්කොම තියෙන්නේ ආත්පල්ලාවි ධානලාභියයි කතා. හ්ම්. මහවිදේව මහ රහතන් වහන්සේ කලින් ධානලාභී අවිඥාලාභී හැටියට කියපු කතා තියෙනවා. දැන් මොන දෙයකින් හරි එක දෙයක් වෙලා තියෙනවා. කොතන හරි ධර්මයේ අපිට වැරදුණොත් ඒ ප්‍රතිඵල ලබන්න බෑ. ධාන ලබන්න බෑ මාර්ගඵල ලබන්න බෑ. වැරදුණා. මේ අද වෙනකොට වෙලා තියෙන්නේ මේ තියෙන බුද්ධිමත්වම අධි කියලා කියන්න බෑ. මොකද හේතුව? මේට වඩා බුද්ධියෙන් අලු මොටකම් මොට කලා කියපු අය. පහු කාලයක ධානලාභී අවිඥාලාභී වරපත් වෙච්ච කතා පිය. මහා මන්ද බුද්ධික වෙන මහා නීච රාමක වැඩ කරපු අය. ඒ අය පහු කාලෙක. ධානලාභී මාර්ගවලලාභී අරිහත්ත්වයට පත් වෙච්ච අය ගැන සඳහන් වෙනවා. ඒ කතාව ළමයි කියන්නේ. දැන් ත්‍රිපිටකේ තියෙන කතාවලදී බොහෝ කොටම තියෙනවා උදායි කියන හාමුදුර කෙනෙක් ගැන කතාවක්. අන්ත නීච විදිහේ සුච්ච නිඳිද කාම වැඩ කරපු කෙනෙක්. නමුත් අන්තිමට බලනකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියේම අරිහත් ඵලය ප්‍රකාශ කළා. මේ ওই විදිහට බලනකොට අද මේ සීලවන්තව ගුණවන්තව කටයුතු කරගෙන ඉන්න විසුණු වහන්සේලාගේ අය ඉන්නවා. නම බලපුණාම උන්වහන්සේලාට ධානයක් මාර්ගඵලයක් කියන වචනේ අත්දැකීමක් එකකවත් නෑ. ඒතොර එහෙනම් අපිට දකින්න තියෙන්නේ දැන් ඉන්න අයගේ නුවණවදිකම කියලාවත් මේ කාලේ හැටි කියලාවත් අපිට ඕක අයින් කරන්න බෑ. ඒක අපිට විසඳන්න බැරි නිසා දෙන අමතර මේ උත්තරයක් විතරයි ඕක. මේ කාලේ බෑ. ඔය ආදිවාසීන් කියන කතාවල්. මේ යථාර්ථයෙන් දකින්න ඕනේ මේ කාලේ වැරදිද ධර්මයේ විකෘති වෙච්ච නිසා වැරදිද? ඔය දෙකටයි පන්නේ උත්තරය හොයාගන්න ඕනේ. මෙන්න මේකේදී අපිට හුඟක් හොයාගන්න කොටක් තියෙනවා දැනගන්න ඕන. එකතු වෙනවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපි දැනගන්නේ එකතු නැද්ද නැද්ද ආදී වශයෙන් එකක්වත් හොයාගන්නේ. ඒ ඉතිහාස කතාවේ ඉන්නේ මේ හොයන්න ඕනේ. අපිටම හිතට ගෝචර වෙන දහම බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ශ්‍රාවක ගෝචර දහම. මේ ගෝචර දහම නැනවතුන්ට ගෝචරයි. නැනවතුන්ට ගෝචර නිසා මේකේ හේතුඵල න්‍යායක් තියෙනවා. මේ න්‍යායයට ගැලපෙනවද නැද්ද කියලා පළමුව හොයාගන්න ඕනේ. යම් න්‍යායයකට ගැලපෙනවා නම් ඒක හංගින්න ඕනේ නැහැ. ඒක තීහනාදයක් හා සමානයි. හරිනම් මොකද යම් කිසි න්‍යායක් ඉදිරිපත් කරපුවාම ඒ න්‍යාය හරිනම් කවුරු මොන විදියෙන් විරුද්ධ විරුද්ධවාදීන් මොන විදියේ කන්න කරා. ඒ න්‍යාය ධර්මයේ හදන්න බෑ. ඕන තරම් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ඉදිරිපත් කරන්නා වූ න්‍යාය ධර්මයන්ට ගෝචර කරන්න බැයි නෑ. අන්න ඒ වෙලාවේදී අපිට නිගමනය කරන්න වෙනවා ඒකේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා. අපි හිතන්නේ අදහස වෙනස් වෙලා තියෙනවා. මේ විදිහට ඒ අදහස පූර්ණ වෙලා නැහැ කියන්නේ. මෙන්න මේකෙන් තමයි ධර්මයේ සුද්ධත්ව හොයාගන්න තියෙන එකම ක්‍රමය. ඊට මේ තීරයේ පිළිබඳවත් ක්‍රමක්‍රමයෙන් ওই අර්ථය අදමස යටපත් වෙලා ගිහිල්ලා. භාවිතාවෙන් අදහස් භාවිතාව බොහොම අඩු වෙලා වටෙන භාවිතාව පමණක් ආපු කාලයක් ආවා. අදහස් භාවිතාව නැති වෙනවා ආර්ය පරපුර අතුරුදහන් වෙන හැටි. පරපුරෙන් ගినాපු නියම අදහස ගන්න බැරුව යනවා. මෙන්න මේ නිසා අදහස් විපරීත වුණොත් ආර්ය ඵලයක් ලබන්න බෑ විපරීත වෙනවා. පල්ලවන් බැරි වෙන හේතුව අදහස් විපරීත වීම. පදවැල් තිබුණා. දැන් කාශ්‍යප බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පදවැල් ගෞතම බුද්ධ ශාසනයේ තිබුණ බව ඔප්පු වෙලා තියෙනවා. ඒ පොත් වලින් ඔප්පු වෙනවා. හැබැයි පදවැල් තිබුණා නම් අදහවල. අදහස ලෞකිකයි. මෙන්න මේ වගේ යම් කිසි කාලයකදී ලෝකෝත්තර අදහස යටපත් වෙලා මේ පදවැල් වලට ලෞකික අදහස් දෙන්න පටන් ගන්නතර පස්සේ. මේ අදහසේ පිළිලා මේ යථාභෝධය ලබන්න බෑ. ඔකයි වෙලා තියෙන්නේ. මේවා විග්‍රහ කරලා බලනකොට හොඳට පැහැදිලිව වෙනවා අදහස් විපරීත වෙලා තියෙන බව. හොඳට පැහැදිලිවමද? ඒ සාක්ෂි ත්‍රිපිටකය තුලින්ම ගත්ත හැකි. හරියට බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේකෙන් තෝරා ගන්න ඕනේ සමාදානීය වතක්. සංවරත්තේ පිහිටීම සීලයක් කියපු කතාව. අර්ථවත්ද? ඒක මොන පොතේ තියෙන පස්සේ හදාගත්ත කේස කියන කෙනෙක් මේක ඒක යථාර්ථය හොයන්නේ. ඒක ඉතින් අදහස හොයාගන්නේ. එයා සමාදානීය කියන එකේ සීලයේ කියන එකේ වෙනසක් අවංකව පෙන්වන්න පුළුවන් අපිට. ඉතින් ඒක බලාගෙන ඉන්න ඕනේ. අවංකව මේ දෙකේ වෙනස පෙන්වන්න පුළුවන් නම් සමාදානීය වතක් කියන එක ඇත්ත කියලා පිළිගන්න කටු තියෙනවා. සීලය කියන්නේ වතක් නෙවෙයි කිය සංවරත්වයක පිළිපීමක් සීලය කියන එකත් පිළිගන්න කරුණු තියෙනවා. හැබැයි ඒක ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. අර පොතේ තිබුණා මේ පොතේ තිබුණා ඉතිහාස කතා කරනවා පස්සේ ලියාගත්ත එක තිබුණා කියලා ඒක හරියන කතාවක් නෙමෙයි. ඒක නිකන් ගැළපෙන්නේ නැති තර්කවාදයක්. දැන් අපි බලන්න ඕනේ සීලේකයි වත්කයි තියෙන වෙනස අපි ඔප්පු කරන්න පුළුවන්ද කියලා ඉතින්. ඒක ඔප්පු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් මෙන්න විදිහට හිතලා බලන්න. දැන් පස වෙසක් ඕය දවසට ඔය දඩයාකාරියෝ සමහරවල් සිල් ගන්න පුළුවන්. බොහෝ අය සිල් ගන්න දවසක්. සිල් සමාදන් වෙනවා. දැන් විදිහට ප්‍රාණඝාත කරන දඩයන් කරේ ජීවත් වෙන පොරමර වංචා කරන බුද්ධිලේපු එදාට මේ විශේෂ දවසක් වශයෙන් අරගෙන අද මම සිල් සමාදන් වෙන්න ඕන අදට විතරක් කියලාවත් ওই දවසේ වෙන් කරගෙන සිල් සමාදන් වෙන අය ඉන්නවා. අපි තුන් යම් කිසි ඉච්ඡාව මරාගෙන, හාව මරාගෙන හෝ ජීවත් වෙන මිනිසෙක්, ඔය කාලා ඉඳලා ඉන්න මිනිසෙක්. එයා සිල් ගන්න ගියා. දැන් මේ මිනිසයා සිල් සමාදන් වෙලා. එයා අදිස්ථානය කරගන්නවා. වත කියන අදිස්ථාන කරගන්නවා. මොන හේතුව කරලා ජීවිත හේතුවත් අද මේ දවසේ මේ කාල සීමාවේ මම මේ මේ වැඩේ කරන්නේ. මේ පාපේ කරන්නේ. මෙහෙම අදිස්ථානයක් දැඩි කරගන්නවා. වැඩි කරගෙන ඒක බීල්ලා ඉන්නවා. මෙන්න මේක වතක නැති. දැන් මේ වත සමාදන් වෙලා හිටම මේ මිනිස්සු යනකොට දැන් වෙන මිනිහා බොරු වලවල් එහෙම කපලා දිනා ඌරෝ වල්ලන්න ඉච්ඡාව වල්ලන්න ආව වල්ලන්න ඔයාට වැටුණාට පස්සේ අල්ලගෙන මරා ගන්න ඕවා තියෙනවා දැන් මිනිහා සීල් සමාදන් වෙලා විවේකීව ගල් ගෙකට වෙලා ඉන්නේ හරි කමන්නේ මම නිදහස් යම් මම දන්නවනේ නිදහස් ඉන්නද එහෙම දැනට යන්න ඕනේ කියලා යනකොට අර එයාම කපුව බොරු වැලකට ඉස්සෑවෙක් හරි කාවෙක් හරි වැලයි දැන් එයා අද මේ පානාතිපාතා වේරමණී සික්ඛාවල සමාදියා මේක සමාදන් වෙලා ජීවිත හේතු කරා පානඝාතයක් අද කරන්නේ නැහැ කියලා පොරොන්දුවක් කියලා ඉන්නේ දවසේ. දැන් මෙයා රපපු ඔරු වලකට. වැහලා ඉන්නවා ආවේක හරි ඉතාවේක. දැන් මෙයාට පේනවා නේද? දැන් එයා නිගමනය කරගන්නවා. ඒ මොනවා වුණත් අද දවසේ මම මේ පැත්තව බලන්න. කියලා යන්න යනවා. දැන් එයා වතක් හැපගෙන හිටපු නිසා එයා එදා ඒ ප්‍රාණඝාතය කළේ. දැන් ජීවිතේ කිල්ගත්තකදී මිනිස්සෙක් ඉන්නවා. හැබැයි ඒ මනුස්සයා දන්නවා. මට හිතෙනවා වාගේම අනිකටත් හිතෙනවනේ. මට වාගේම වේදනාව අනිකටත් දැනෙනවනේ. මමත් මරණයට බයයි, ඔහුත් මරණයට බයයි. ඒ මම මේ ජීවත් වෙලා ඉන්න සත්වේ උට හිඟි හිංසා කරන එක වටින්නේ නැහැනේ. මේම අදහස අරන් ඉන්න බුද්ධලෙක් ඉන්නේ. එයා හිල්ලරන්නේ නැහැ ජීවිතේට. දැන් එයාත් ඔතනින් යනවා පේනවා. යනකොට එයාට පේනවා වලේ වැහලා ඉන්නා ආවාරි ඉත්තාවාරි පේනවා. දැන් ඒ මනුස්සයා මොකද කරන්නේ? ආ හාවේ පල්ලට වැහලා. මේකට යන්න විදියක් නැහැ මේ වලේ ඉඳලා වැරෙනවා. මේකට මම ගොඩ දාලා යන්න ඕනේ. එයා වල් කරලා හාවරන් ගොඩ දාන්න පුළුවන්. මෙන්න මොකක් හරි උට ගොඩ දෙන්න එයා පුළුවන් ක්‍රමයක් සකස් කරලා යන්න ඉඩ දෙනවා. මෙන්න මරන්න නැතුව යන්න යනවා. දැන් ওই ක්‍රම දෙකම දෙන්නම කළා. දෙන්නම සතු බැරි වෙනවා. එක්කෙනෙක් වටක් නිසා සතු බැරි වෙනවා. හැබැයි හිල් සමාදන් වෙලා ගන්න හිල් බුදා ඊළඟ දවසේ එන ගම. මම ඊයේ ඉඳන් සමාදන් වුණේ. දැන් ඉවරයි වෙලා. ආවා ඉන්නවද නැහැ තාවාලේ. දැන් මිනිහ ආපහු වෙනට හාව ඉන්නවද කොහොමද කරන්නේ? මිනිහ කම රාගෙන මිනිහගේ පුරුද්දට ආරයි යනවා. නමුත් අර සිල්පදියා සමාදාය වෙලා නොහිටවපු මිනිස්සය යම් කිසි ගුණ ධර්මයක පිළිහිටලා ඉඳලා. එයා සිල් සමාදාන් වෙලා පද පදයක පතක නොපිහිටා හිටියත් එයා ප්‍රාණඝාත කළේ නෑ. අන්න ඇති වෙන වෙනස. දැන් මෙතන එක්කෙනෙකුට සිල් දීුණා. එක්කෙනෙකුට වතක් තිබුණා. අර දඩයාකාරයා සිල් ගත්ත දවසේදී වත නිසා සතු මැරුවේ නෑ. අර ಗುಣධර්ම ඇති පුද්ගලයා පිළ සමාදන් වෙලා හිටියේ නැතත් සතු නැරුවේ නෑ. එක්කෙනෙකුට සංවරත්වයේ තිබුණා එක්කෙනෙකුට සමාදානයේ තිබුණා. සමාදානයේ නිසා සතු නැරුවේ නෑ දලයක් ආය. සංවරත්වයේ විහිදෙන නිසා සතු නැරුවේ නෑ. අර මනුස්සය. එයා එක මතක කරලා පිළිලා හිටියේ. මෙන්න වතේ සීරී කියන දෙකේ වෙනස මෙතන හොඳට පැහැදිලිව පේනවා. නැනනුවණින් යුක්ත සංවරත්වයේ කෙනෙක්ගේ මනස විහිදියෝ ඔහු ඒ හේතු කොටගෙන ප්‍රාණඝාත ආදී විද්‍යා කරන්නේ. සොරමර වංචා කරන්නේ. ඒවා වැඩ අසාධාරණ නොකට යුතුකම් කියලා දන්න නිසා. මෙන්න මේ වගේ එයාට දෙන සීලය. අර සමාදන් වෙලා හිටපු කෙනාට වතක් තියෙනවා. මෙන්න මේ වගේ පංචශීල වත, අෂ්ටාංග සීල වත, ඒ වගේම නවාංග උපසත වත, දස සීල වත, නිහි දස සීලී, සාමාන්‍ය දස සීල වත, උපසම්පදා වත. මේ ආදී වශයෙන් මේ ඔක්කොම වත් වශයෙන් කියනවා. සමාදන් වෙලා රකින්නවා. මේ උපසම්පදා වතේ ඉන්න නිසා විසුණු වහන්සේ නම වරදක් නොකර ඉන්න පුළුවන්. මේක වැරදි කියලා මේ වරක් තියෙනවානේ. මම ඒ වත සමාදන් වෙලා නේ. ඒකින්ද මම මේ කරන්නේ නැහැ කියලා නිකන් ඉන්න පුළුවන්. හැබැයි අභ්‍යන්තර වශයෙන් චේතනා පාරිශුද්ධියක් එයාගේ නැහැ. එහෙනම් එයාට වතක් තියෙනවා සීලයක් නැහැ. උපසම්පදා වත තියෙනවා නමුත් සීලයක් නැහැ. අර ගෙදර ඉන්න ගිහි මිනිසයා ಗುಣධර්ම නිසා යම් කිසි ප්‍රාණඝාතයක් කරන්න හොඳ නැහැ, හොරවැර වංචා කරන්න හොඳ නැහැ කියලා ಗುಣධර්ම ඇති නිසා. පතක් සමාදන් වෙලා එහෙම පොරොන්දුවක් කියලා නැහැ. නමුත් එයා ඒවා කරන්නේ. ආ ගිහිව ඉන්න මිනිසයාට සීලයක් තියෙනවා, පතක් නැහැ. ආමුදුරංග වතක් තියෙනවා, සීලයක් නැති වෙන්න පුළුවන්. ඊළඟ සීලයේ වෙනස හොයා ගන්න ඕනේ. එනම් මේ ආර්ය ශාසනයට අවශ්‍ය වෙන්නේ සීල සමාධි ප්‍රඥා. වත නෙමෙයි. නැත්නම් සෝවාන් වෙලා ඉන්න පුළුවන් ගිහින්. පුරජන වෙන්න පුළුවන් හාමුදුරුවෝ කියන්නේ. හැබැයි වටෙන් බැලුවොත් එහෙම හාමුදුරුවෝ වටෙන් ඉහළයි. සීලයෙන් පහළයි. අර ගිහියෝ ඉන්න පුද්ගලයා වටෙන් පහළයි සීලයෙන් ඉහළයි. සෝවාන් පුද්ගලයා. කියනවා. මෙන්න මේ නිසා මේ සීලයයි වතයි කියන දෙක ඉස්සෙල්ලා තෝරා ගන්න ඕනේ. යම් සමාදානක් සමාදාන වෙන්නේ යමද ඒක වතක්. වත කියන්නේ සමාදාන වෙන්නේ. දෙන අපි දැන් පංචිල් සමාදන් වෙනවා. අටසිල් සමාදන් වෙනවා. මේ ඔක්කොම සමාදාන. සාමනීර වත සමාදාන වෙනවා. උපසම්පදාවත සමාදාන වෙනවා. සමාදානී වත. මෙන්න මේ සමාදානයේ වෙන එකට සීලය කියන අද පුරුදු වෙලා තියෙනවා. පංචිල් කියන්නේ එක වත තව එක. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ කියලා මේ ලෞකික වත් සමාදානයේ තිබුණා. අෂ්ටාංග සීලේ සමාදන් වෙච්ච බාට යසෝ විසාක කියන්නේ මේ මහා මායා දේවිය අටහිල් සමාදන් වුණා කියලා අපි පොත්වල සඳහන් වෙනවා. සිද්ධාර්ථ කුමාරයා ඇතුළේ ඉඳ ගන්න දවස වෙනකොට පොයි දවසේ අටහිල් සමාදන් වෙලා හිටියා කියන්නේ. දැන් මෙතෙන්දි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මිනිහ නොදන්න පැත්ත. මාතා පිතරෝච සම්නිපාතා මාතානි උතුණි හොන්ති දන්දබ්බා වටන්ති හොන්ති කියලා කාරණා තුනක් මිරිස් මිනිහේ දරු මිරිස් දරුවේ ගැබටෙනකොට පිරන්න කර තුනක්. හැබැයි සිල් සමාදන් වෙලා හිටපු දවසේ නෙමෙයි මේක වෙලා තියෙන්නේ. මාතා මාතානේ උරුමේ හොටි වෙලා තියෙන්න පුළුවන්. මාතා පිටරොට සම්නිපාතාව වෙන්න පුළුවන් සිල් සමාදන් ඉතලා. මව්පිය දෙනාගේ එක්වීම වෙන්න බෑ. ඊට ඉස්සෙල්ලා දවසේ එක්වීමක් තිබිච්ච එකයි. මේ පිරිසිදීමට අවශ්‍ය කරන අවශ්‍ය ධාතුව රැස් වෙලා තියෙනවා. නම් මේකද විද්‍යාව අනුබල වුණ ඇත්තට ප්‍රශ්නයක් නෙවෙයි. මොකද යම් කිසි ධාතුවක ජීව ශක්තිය පැය 24 කෙනෙකුට තියෙන්න පුළුවන් නිසා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නමුත් දැන් මෙතන මේ වතක්නේ රැක්ටි. ඒක අත්හාංග සීල වත. මේ පංචශීල වතක් වශයෙන් සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධවාද වෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ කියන මේ අදහස් පහ. වාක්‍ය පහක් වශයෙන් කොහොම හරි කියලා සමාදන් වෙලා ඉන්නවා. මෙන්න මේකට කියනවා පංච සීල නෙමෙයි ඒකට කියන පංච දුස්චරිත. දුස්චරිත පහක් හදවරුත් පැනෙව්වා. සුචරිත දුස්චරිත කියන දෙකේ ඉඳලා. දුස්චරිතයේ සමාජයේ අවලක් අසාධාරණයි. වෛරය ඇති කරනවා බය ඇති කරනවා. දුස්චරිත පුද්ගලයා. එදා මේ වෛර ලෝකයේ වෛරය ඇති කරන්න එපා. සමාජයේ වෛරයක් බයක් ඇති වෙන වැඩ කරන්න එපා. ඒවා ගැළපෙන්නේ නැහැ ශිෂ්ට සමාජයකට කියලා. මේ ශිෂ්ට සමාජයක් ඉතින් සතු මරන්න හොඳ නැහැ. හොරගම් කරන්න හොඳ නැහැ. කාමයේ වර්ධවය කෙරෙන්න එපා. බොරු කියන්න එපා. මත්පැන් බොන්න එපා. නැත්නම් ශිෂ්ට සම්මත දේවල් නෙමෙයි කියලා රජවරුත් ඔබ පැනෙන්නේ. මෙන්න මේ පැනවීම ශිෂ්ට සම්මතයේ ශිෂ්ට සමාජයේ අගය කරපු නිසා. ඔය කාරණා පහ සමාදන් වෙලා කවුරුත් රැක්කා. කවුරු කියන්නේ බොහෝ අය රැක්කා. අන්න පංච සීල සමාදානෙ නෙමෙයි මේකලේ පංච දුස්චර්ක වත සමාදානෝ. එහා එක වත. ඕක පංචශීලයේ නෙමෙයි. පංච දුස්චර්කයෙන් වෙන් වෙන්න අදිස්ථාන කරගෙන වතක් වශයෙන් ආරක්ෂා කරගන්නකොට මේකට කියනවා පංච දුස්චරිත වත සමාදන් වෙන ආරක්ෂා කරනවා. මේක හරි වැදගත්. ආර්ය අනාර්ය කියලා බාධක මේ පස්ලෙවුත් නැහැ. කාටත් මේක වැදගත්. ඉතින් එතනින් ආගම් බේදයකුත් නැහැ. ශිෂ්ට සමාජයක ශිෂ්ට සම්මත මිනිසෙක් හැටියට ඒක වැදගත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා නැතිවිච්ච වතක් ඒක. ඕක අටහිල් කියලා. අටහිල් වතකුත් තියෙනවා ලෞකික අටහිල් වතක්. ඒ වත තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා තිබිච්ච අස්ථාංග වත. විසාකා උපාසිකාවත් ඔය අටහිල් කියලා සමාදන් වෙනවා. එදා තිබිච්ච වත. සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින්න. බුදුරයන් වහන්සේගෙන් ඔය ගැන බුදුරයන් වහන්සේට කියාසී කියලා. ස්වාමීන් ඊයේ දවසේ කියලා මම සිල්පද අටක් ආරක්ෂා කළා. එහෙනම් ඔය අටසිල් ජීවුවා. මෙන්න මේ රාජි විසාක උපසත සූත්‍රය කියන සූත්‍රයේ ඒ විසාකා උපාසිකාවට බුදුරයන් වහන්සේ විග්‍රහ කළ දුන්නා මේ ආර්ය විනීති වෙන ශික්ෂාපද අටගෙන. අන්න ඒ කියන විසාක උපසත සූත්‍රය. මේකේ අර වෙදෙක් එතෙක් ලෞකිකව පවත්වාගෙන ආවට වැඩිය හරිය විග්‍රහයක් තියෙන එක. එයා මේ ආර්ය විනයේ තිබෙන ශික්ෂාපදරේ විග්‍රහ සහිතයි ඒක. හතෙන් මරන්න නැතුව ඉතින් අර පාණාතිපාතා වේරමණී ශික්ෂාපදේ සමාදානයේ සම්පූර්ණ වෙන්නේ නැහැ. අදින්නාදාන වේරමණී ශික්ෂාපදේ කියන එක හොරගන්න කර ඉතින් සම්පූර්ණ වෙන්නේ නැහැ. අබ්‍රහ්මචර්යා වේරමණී ශික්ෂාපදේ කියන එක කාමයේ වෙන්ගලා හිතියට සම්පූර්ණ වෙන්නේ නැහැ. මුසාවාදා වේරමණී කියන ශික්ෂාපදේ බොරුණ කියයි කියන සම්පූර්ණ වෙන්නේ නැහැ. සුරාමීරේ මජ්ජපමා දත්තාන ශික්ෂාපදේ මත්න් නොබී හිටියට සම්පූර්ණ වෙන්නේ නැහැ. සතු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධ වහගෙන නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ කියන සීමා සහිත ලෞකික මට්ටමකට සීමා සහිතව. සබාගත ශික්ෂාපද ක්‍රමය තමයි අබුද්ධෝත්පාද කාලේ තිබුණේ. ඒව තමයි ඒ කාලෙත් අෂ්ටාංග සීලී කියලා සමාදන් වෙන්නේ. ඒක බමුණු වාසිතේ. ත්‍රි වේදයාපු ක්‍රමී. කවදා හරි ලංකාවේදී අපිට අපේ සිංහල සිංහලයන්ට දුන්න ශික්ෂා පදවල ආර්ය අර්ථයේ හැඟවිලා ගියාට පස්සේ ඔයාට අර්ථ දෙන්න ආපු ඒ යන්නේ සාමාන්‍යයෙන් එන අර බමුණු වේදීන් ආපු අදහස. අර ලෞකික අදහස අදත් අරගෙන සීමා කරගත්ත සතු මරන්නේ නැහැ කියන එක සතු මරන්නේ නැතුව කියනනම් පාණාතිපාතා වේරමණී ශික්ෂාපදේ හරි. අදින්නාදාන වේරමණී ශික්ෂාපදේ හොරකම් කරන්න නැතුව කියනනම් හරි. ආයිතර පැරණි පැරණි මූල අදහසකට බැස්ස. දැන් මේකෙන් මෙයා එකක් නැහැ තෝරා ගන්න ඕනේ. එහෙනම් මේකේ ආර්ය අර්ථ මොනවද කියලා. දැන් පංච සීලය කියලා වචනයක් තියෙනවා. දැන් අපි කියවා සීලය කියන්නේ වදක් නෙමෙයි. සීලය කියන්නේ සංවරත්වයේ පිහිටීම. දැන් විමුක්ති මාර්ගය කියලා පොතක් තියෙනවා. විසුද්ධි මාර්ගයේ ඉස්සෙල්ලා තිබුණ එක. අපි තේර පරපුර භාවිතා කරගෙන ආපු හෙලාටුවා ඔය අතරේ පොතක් තියෙන්න පුළුවන්. අන්න ඒ හෙළ අටුවාවක තියෙන කොටසක් වශයෙන් පෙන්නනවා සිං සීලා. සීලයන් කුමක්ද? පහන සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලං. මෙන්න සිල් පහ. මෙන්න පංසී. සතු මරන්න නැතුව හොරකම් කරන්න නැතුව කාමයේ වරදවා කියන බුරු කැමේ මත්කම් පොන්න නැතුව ඉන්න එක පංච දුච්චාරය. ඒව බැලකිනේ. පහාන වේරමණී චේතනා සංවර අවිතික්කම කියන්නේ සිල්පහ. සෝවාන් පුද්ගලයාට නොකඩෙන සීලයක් හැටියට පිළිතනවා මෙන්න මේදී. සෝවාන් පුද්ගලයා සතු මරන්නේ නැහැ කිව්වොත් එහෙම හරියන්නේ නැහැ. ඒක එයාගේ සීලයක් කියලා කිව්වොත් එහෙම. තව තැනකට පරස්පරයි. ඉතින් සහවස දසන සම්පදාය කායස ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිටි විචිකිච්ඡන්ති සීලබ්බතං වාපිය දත්තිකින්ති චතුහ පායේ චවිප්පමුච්චෝ චේතාගතානානි චේතාවිදානානි අවබ්බෝකාස ඔය ගාථා වෙනවා හය දිනේ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ සෝවන් පුද්ගලයාට මව මරන්නේ නැහැ පියා මරන්නේ නැහැ රහතන් වරන්නේ නැහැ බුද්ධ ශරීරයේ දේවපද්දන්නේ නැහැ සංඝ වේදයක් කරන්නේ නැහැ නියත මිත්‍යා දෘෂ්ටිකේ කියන්නේ මිනි වරන්නේ නැහැ කියලා කිව්වා නියත වශයෙන්ම සිද්ධ වෙන කාරණා හයද මව මැරීම, පියා මැරීම, රහතන් මැරීම සිද්ධ වෙන්නේ නැහැ ප්‍රාණඝාතයෙන්. අදතරේ මිනිහ වරන්නේ නැහැ කියලා කිව්වා සෝවාන් පුද්ගලයා. මිනිහෙක් වරන්නේ නැහැ කියලා කිව්වා. ඒක සිද්ධ වෙන්නේ බැරි කමක් නෙවෙයි. හැබැයි කොහොමද සිද්ධ වෙන්නේ කාරණා තුනක් ප්‍රාණඝාතයෙන් සිද්ධ වෙන්නේ මොකද? මව මරන්නේ නැහැ, පියා මරන්නේ නැහැ, රහතන් මරන්නේ. ඒකට හේතු වෙදින්නේ. ඊට ඒක සිද්ධ වෙන්නේ. ඒ සෝවාන් පුද්ගලයාගෙන මොනවද සිද්ධ නොවන පාප මොනවද සෝවාන් වෙච්ච තැන් පටන් සතර අපා ගත වීමට හේතු වෙන්නා වූ යම් පවක් ඇතනම් ඒකට හේතුකාරක කිසිවක් සිද්ධ වෙන්නේ සදාහටම සතර අපාය නිදහස් වෙච්ච කෙනෙක් නිසා සතර අපා ගත වීමට හේතු වෙන පාප සංඛාරය ඒ සෝවාන් සුද්ධිලේකේ මානසිකත්වයේ තුල වැදගන්නේ නැහැ එබඳු සතර අපා ගත වීමට හේතු වෙන පාප ක්‍රියාවලිය. පහ වුණා පහ වුණාමයි නැවත වාරයක් මේ මනසට වැදගන්නේ නැති නිසා. අතුල් වෙන්නේ නැති නිසා. ඉස්තිරම පිළිපු සීල ගුණය තමයි පහාන සීල. මොනවාද පහ වුණේ? සතර අපා ගත වීමට හේතු වෙන පෞටික පහ වුණා. මෙන්න සංවරත්වය නිසා ලැබිච්ච දේවල්. ඒක සමාදානය කරන එකක් නෙමෙයි. සෝවාන් වෙච්ච තැනපටන් උරුමයි. ඒ හිතේ ස්වභාවය. සතර පහ ගත වීමට හේතු වෙන්නා වූ යම් පාප කර්මයක්. සෝවාන් වෙච්ච දැන් පටන් තමනය කරන්නේ. තමනය කරනවා කියන්නේ ඒ දුර හැතිරෙන්නේ අන වේරමණී කියන්නේ. සතර පහ ගත වීමට හේතු වෙන මත්මේ බලවත් පාප චේතනාවක් සෝවාන් පුද්ගලයාගේ මනසේ ඉන්පස්සේ හටගන්නේ. මේ චේතනාව කියන්නේ. සතර පහ ගත වීමට හේතු වෙන පාප අසංවරතාවයක්. හිත කය වචනේ කියන මේ ద్వාරත්වයේම හටගන්නේ නැහැ සෝවාන් විච සංගතා. මෙන්න සංවර සීලය. හතර පහ ගත වීමට හේතු වෙන්නා වූ පාපයන්ගේ වෙන්ුණු යම් ස්වභාවයක් ඇද්ද? මේක කැරෙන්නේ සෝවාන් සුභිලයන් කවදාවත්. මෙන්න අවිතික්‍රම සීලය. ඔන්න ඔය සීල් පහ නිති සීල් කිය, නිත්‍ය සීලයේ කිය. සෝවාන් සුභිලයට පිටන. එයාගෙන් සිද්ධ වෙන්නේ නැතිය. මෙන්න මේක සෝතාපන්න බුද්ධිලාගේ පංච සීලය. මහානාම සූත්‍රය කියලා අංගුත්තර නිකායේ සූත්‍රයක් තියෙනවා. ওই සූත්‍රයේදී මහානාම ශාක්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ සීලය කුමක්ද කියලා. මේලාදී පානාති පාතා පටවිරතෝ හෝති අදින්නාදානා පටවිරතෝ හෝති කාමීසු මිච්ඡාචාරා පටවිරතෝ හෝති මුසාවාදා පටවිරතෝ හෝති සුරාමේරේ මජ්ජපමාදත්තානා පටවිරතෝ හෝති අයං උච්චති මහානාම අරිය ශාවකෝ සීලවාහෝති කියන බුදුරණන් අපි දේශනා කරා. දැන් මේක සිංහලට විග්‍රහ කරන්න ගිහිලා විග්‍රහ කරන්නේ කොහොමද? ප්‍රාණඝාතයේ වැළකුණේ වෙයි, අදත්තාදානයේ වැළකුණේ වෙයි, කාමමිත්‍යාචාරයේ වැළකුණේ වෙයි, බොරුවෙන් වැළකුණේ වෙයි, මදේට ප්‍රමාදයට හේතුන මත්පැන් බීමේ වැළකුණේ වෙයි. මහානාම ආර්ය ශ්‍රාවකයාගේ සීලය වෙන මේකයි. කියලා බුදුරණාහතේ දේශනා කරපු හැටියටයි සිංහලට විග්‍රහ කරන්නේ. දැන් ඔහොම විග්‍රහය ගත්තොත් එහෙම සිංහලට කරපු විග්‍රහය. කලාතුරකින් හෝ පාපය සිද්ධ වෙනවා. කිංචාපි සෝ කම්මං කරෝති පාපක. පාපයක් යම් විදිහකින් කලාතුරකින් හෝ සිද්ධ වෙනවා. ඒතර ගියහකම් පටන් ගත්ත සැනපෙන්නේ. මව් මරන්නේ නැහැ, පියා මරන්නේ නැහැ, රහතන් මරන්නේ නැහැ කියන සීමා කළා. ප්‍රාණඝාතයෙන් ඉතිරිව වැළකුණා කියලා එක දෙනක දේශනා කළා. එක දෙනක මෙන්න මේ දුර විතරක් කරන්නේ නැහැ කියලා කිව්වොත් ගැලපෙනවා. පරස්පර නැහැ. එන පරස්පරයි. සත්‍යය තුළ පරස්පර තියෙනවා. යමක් හත් වෙනා පරස්පර වෙන්න බෑ. පරස්පරයෙන් දකින්න බෑ. එයා දීලා තියෙන පෙළදහම පරස්පර නෙමෙයි. දීලා තියෙන අර්ථය නිසා පරස්පර වුණා. දැන් කොතනද පරස්පර වුනේ? ඔබ තෝරගන්න ඕනේ. පටවිරතෝ හෝටි කියන්නේ එකක් වේරමණී හෝටි කියන්නේ තව එකක්. සමනය කිරීමේ වෙනුනා නම් වේරමණී වෙනවා. ඔතන තියෙන්නේ පටවිරතෝ පටවිරති කියන පදේ තියෙන සිංහල අර්ථය වරද්දාගත්ත නිසායි ඒකට වැළපුණේ වෙයි කියලා දැන්. සිංහලට ලියනකොට පටවිරති කියන එකේ අර්ථය අරගත්තේ වැළපුණා කියන අර්ථය. සති කියන්නේ කැමැත්ත. විරති කියන්නේ කැමැත්තේ වීම. පටිවිරති කියන්නේ බැඳීමේ කැමැත්තේ වීම. මොනකට බැඳීමේ? ප්‍රාණඝාතයේ අසාධාරණයක් නැහැ ප්‍රාණඝාතය හොඳයි කියලා ලෝක සත්‍යයේ ප්‍රාණඝාතය පිළිබඳව බැඳීමක් තියෙනවා. මරලා හරි කමක් නැහැ. මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඕනේ කියන අදහසකින් බැඳිලා ඉන්නවා සුරද්දන්නේ. මෙන්න මේ පටි පිළිබඳව කැමැත්තක් නැතුව යනවා සෝවාමිත සම්පත. ප්‍රාණඝාත කරන්න යම් ආසාවක් තිබුණා නම් දැන් ඒ ගැන කැමැත්තක් නැහැ. හොරකම් කිරීමට යම් බැඳීමක් පෙර තිබුණා නම් දැන් ඒ ගැන කැමැත්තක් නැහැ. කාම මිත්‍යාචාරයට පෙර බැඳීමක් තිබුණා නම් ආසාවකින් බැඳීමක් තිබුණා නම් දැන් ඒ කැමැත්ත නැහැ. බොරු කියලා අනුන් හවත්තන්න අනුන්ට විනා පාඩුවක් කරනවට කැමැත්තක් තිබුණා නම් දැන් ඒ කැමැත්ත පිළිදන්නේ නැහැ. මත්පැනට කැමැත්තක් තිබුණා නම් දැන් ඒ කැමැත්ත පිළිදන්නේ. එහෙනම් කැමැත්තෙන් කිරීමයි අකමැත්තෙන් කිරීමයි දෙකක් තියෙනවා. කැමැති නැති වුණාට කෙරෙන්න ඉඩ දෙන අකමැත්ත. අන්න ඒ නිසා එතන ඉඩ හැදුනා. කලාතුරකින් හරි පාපයක් කෙරුණොත් කිව්වේ අන්න ඒක. කැමැති කෙනාට කලාතුරකින් නෙමෙයි වෙන්නේ. නිතරම වෙන්න පුළුවන්. කැමැත්තක් නැති කෙනාට සිද්ධ වුණොත් කලාතුරකින් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. කැමැත්තක් නැති දෙනව කරන්න වෙන්නේ දාවා තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. සෝවාන් වුණා කෝටිපති නෙමෙයි සෝවාන් වෙන්නේ. මේ දුප්පත් හිඟන්නවා සෝවාන් වෙනවා. ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එදියා විලා කා ගන්න නැති අය සෝවාන් වෙන්න පුළුවන්. ධර්ම අවබෝධ කරගන්න පුළුවන් ඥානයක් තියෙනවා. අපි හිතමු බොහෝම දුප්පත් පවුලක ඉන්න ගෙහිමිනා. බණහල සෝවාන් වෙච්ච කෙනෙක් වුණා කියලා. දැන් මෙයාට ඉන්න පුංචි දරුවෝ ටික. සස්සාවක් කරගන්න නැතුව ගියා. මහ වැහි කාලයක් ඇදින් හරි කරගන්න වැඩි කරගන්න නැතුව ගියා කිව්වා. ණයට කොහෙවත් ගන්න තැනකුත් නැහැ. දෙන්නෙත් නැහැ මිනිස්සු. දෙන්න විදිහක් නැති නිසා මිනිස්සු ණයට දෙන්නේ. දැන් ළමයි අඳනවා කන්දේ ඉතින්. දැන් මේක හතර දරා ගන්නත් බෑ මේ වන්සියර මේ ළමින්ගේ බලිකින්නේ අඬ රැහැටි දැක්කා. ඉඩල්ලක පුතේ කොහොම හරි හැට කන්න ටික මොනවා හරි හොයලා දෙන්නම්. මම කැමැත්තකින් නෙමෙයි වෙන අදහසක් බලාගෙන නෙමෙයි කියන්නේ. මොකද අල්ලපුවත්තේ තියෙනවා මඤ්ඤක වඳුරු ටික. වෙන නම් කරන්න කිසිම දෙයක් නැහැ. පෑයට ගහන් ඉඳලා කොරෙන් කොරෙන් ගිහිලා මොන වුණා කරන්න දෙයක් නැහැ, පව් වුණා කරන්න දෙයක් නැහැ. මම බලිකින්නේ කියන්නේ බෑ මට වෙන කරන්න දෙයක්ුත් නැහැ. අකමැත්තෙන් හරි මට මේක කරන්නේ හොරකම කරන්න වෙනවා. දැන් ළමයින්ගේ බඩගින්න නිසා ඇතිවන සංවේගයේද හොරෙම ගිහලා මරණ මඤ්ඤක පතුල උදලා ගෙනල්ලා සම්බල කාපම්පදේ කියලා කාපලපදේ කියලා මඤ්ඤ ප්‍රකාශකේ කාපල්ලව කියලා සද්දන්තු කාපල්ල කියලා දෙන්න පුළුවන්. හැබැයි හොරකමක් කෙරුණා. කැමැත්තෙන් නෙමෙයි. අදින්නාදානා පටිවිරතෝ හෝති කියන එක හිටියා. හොරකම් කරන්න කැමති නෑ. නමුත් මොනවා කරන්නේ? මෙන්න මේ જાතියව එදෙන්න පුළුවන් සෝවාන් පුද්ගලයාට. වරද හැඟවෙන්නේ. වරද වරද හැටියට දකින්න. හොරකම හොඳ වැඩක් නන් නෙමෙයි. නොකල යුත්තක්. අවැඩක්, අසාධාරණයක්. මොනවා කරන්නද? අර කරන්න සිද්ධ වුණා. මෙන්න මේ අදහසින් එහෙම එකක් එන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට මොකද කරන්නේ? කවුරු හරි අල්ලගෙන දාමරිකේ කැවිදින්න. ඒ මිනිසු බීලා මත් වෙලා හරි නැත්නම් මත් වෙනින් මත් වෙලා හරි මොනෙන් හරි මොනවා හරි පලියකට කවුරු හරි කිව්වේ කියලා ඇත්ත කරපුව බොරුවකට මොන හේකට හරි වරදක් පටවලා අර පුද්ගලයා මරන්න පුරු කරන්න පුළුවන් ගියද ඒකේ කටේ පොල්ලක් අරගෙන ඌ ඇවිදින් ඉන්නවා මරන්න දැන් මිනිහට කරන්න දෙයක්වත් නැහැ මිනිහා කල්පනා කරන දහස් දෙයක් මේ කගේ මම මරුන් කියලා මේ පැටව ටිකක් අනාතයි මගේ මේ මුළු පවුලමත් අනාතයි මොන වරදකද මේ මන්තියගේ මම මේ මේ දුක්ඛ මේ මරුන් කන්නේ දැන් මට පුළුවන් මේක තල්ලු කරලා දාලා හරි මේකට ගහලා හරි මෙතනින් පයින් හැබැයි මූට එක පල්ලංගෙන් බෑ මූකට පොල්ලෙන් ගහන. දැන් මොකද කරන්නේ? කැත මෙතන තියෙන. වෙනනම් කරන්න කිසිම දෙයක් නැහැ. ගත්ත කොට්ටාවේ පයින්නවා මෙතන ජීවිතේ වෙලා. කරන්න ඉඩ තියෙන. අන්න ඒකේක කලාතුරකින් හරි කාණඝාතයක් එන්න දිලා තියෙනවා. අර හොරා ගිහිලා හිටන් අර එක්තරා කුලකාන්තාව මරලා යන්න හදනකොට මේකගේ මරුන් කෑවොත් මෙච්චර වටිනා ජීවිතේ මට උතුම් ආර්ය ඵලයක් ලබා ගන්න පුළුවන් මහා වුණා නම් ඒ කරගන්නේ නැහැ මුගේ මරුන් කෑවෝ. මම මොකද්ද ගන්න తీරෙන්නේ? වෙන බේරෙන්න කරන්නේ කොහොම හරි මූගල පල්ල පල්ල කරලා දාලා මම පැන ගන්න ඕනේ කියලා ඉඳලා උපක්‍රමයක් කරලා ගල පල්ල හොරා පල්ල කරලා ගිහින් එයා සවිද්දට ගියා. මෙන්න මේ වගේ අවස්ථාවල් එදෙන්න පුළුවන් අර කියන සෝවාන් පුද්ගලයාට. හැබැයි කැමැත්තෙන් නෙමෙයි කරන්නේ නොකර වැඩි කරන කරන්න ඉඩ තියෙනවා. ඒත් ඒක නෙවෙයි. ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් සෝවාන් කුජල සතර අගතියට යන්නේ නැහැ කියලා අපේ පොත්වල තියෙනවා. දැන් සතර අගතියට යන්නේ නැහැ කියනකොට ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් කිසිම පාපයක් කරන්නේ නැහැ කියන අදහස තමයි සිංහල තෝරන්නේ. එහෙම තෝරන්න ගියා නම් ඒකත් අර කලාතුරකින් හෝ පාපයක් කරනවා නම් මේ පව් තුන මේ පව් පහ හය කරෙන්නේ නැහැ කියලා කිව්වහම ඒකට ගලපන්න බෑ. ඡන්දයෙන්, දේශයෙන්, බයෙන්, මෝහයෙන් පව කෙරෙන්නේ නැත්නම් එයාගේ මොන පාපයක් කෙරෙන්නද? ඡන්දයෙන්, දේශයෙන්, බයෙන්, මෝහයෙන් කිසිම පාපයක් කෙරෙන්නේ නැති අරිහතුන් වහන්සේගේ. එහෙනම් උතන වෙන්නලා තියෙන්නේ සතර අගතියට යන්නේ. අගතිය කිව්වේ මොකද්ද? ඕන ලෝකයෙන් තෝරා ගන්න ඕනේ නියමාර්ථය තෝරා ගන්න. මේ ලෝක සත්‍යය හැරිසරන ගති පහක් තියෙනවා. මොකද්ද? දේව ගතිය, මනුස්ස ගතිය කියන සුගති දෙකේ. තිරිසන් ගතිය, പ്രേත ගතිය, ඒ වගේම නිරේ ගතිය කිය. මෙන්න මේ ගති තුනේ. තමයි මේ ලෝක සත්‍ය මේ ගති පහ තුල සැරිසරන්නේ. කෘතඥණී මේ ගති පහෙන් කෝකේ හැටි සැරිසරලා යන්න පුළුවන්. මේ ගති පහෙන් ගති තුනක් සෝවාන් ඵලයටපත් වෙනවට අත්හැරනවා සදාහට. සතර පායට හේතු වෙන ප්‍රේත ගතියයි, තිරිසන් ගතියයි, නිරේ ගතියයි කියන ගති තුනම අත්හැරෙනවා. ගති නියත වෙනවා. ගති දෙකක් ඔහුට තව තියෙනවා. එක දේව ගතිය නිසා දෙවියෙක් වෙන්න පුළුවන්, මනුෂ්‍ය ගතිය නිසා මනුෂ්‍යයෙක් වෙන්න පුළුවන්. ඕක ඉක්මවන්න. මෙන්න මෙයා සෝවාන් වුණාට පස්සේ ඔය ගති දෙක නියතයි. ගති තුන අත්තරුණ ආයෙ එන්නේ. මේසා කියන ගති නියත බවට පත් වෙනවා. අන්න අගතියට යන්නේ නැහැ කිව්වේ. අන අහක් කරලා දැම්ම ගති තුනක් තියෙනවා. සතර අපායට හිටින ගති තුනක්. අන්න ඒකට කවදාවත් පත් වෙන විදිය මානසිකත්වයක් උදා වෙන්නේ නැහැ කියන එක. ඡන්දේ නිසා, ද්වේෂේ නිසා, බය නිසා, මෝහේ නිසා සතර අපා ගත වීමට හේතු ගතියකටපත් වෙන්නේ නැහැ. අගති කියන්නේ අන්නේ ගති තුන. අනික සුගති. සුගති දෙකයි අගති තුනයි. දේව ගතියයි මනස ගතියයි සුඛ ගතිය. තිරිසන් ගතියයි ප්‍රේත ගතියයි නිරේ ගතියයි අගති. ඔන්නේ අගතියටපත් වෙන්නේ. ඔක හතර පින්නේ. මේ මේකෙන් දැනගන්න සෝවාන් කුපියලානේ තියෙන පංච සීලය කියන්නේ සමාදන් වෙන එකක් නෙමෙයි. මේ ලෝකේ අසාරයි කියලා වැටහිලා. දර්ශනඥානියට වැටහිලා ආවට පස්සේ අසාරවන ලෝකයේ මොනවද ලබා ගන්න ප්‍රාණඝාතමේ දැඩි දේවල් කරන්නද? මොන අපරාධ කරන්නද? මොකද හොර මරවංචා කරලා හරි හම්බ කරන්න මොනවා කරන්නද? මොනවා ලබා ගන්න? මොනවද එච්චර අසාධාරණයක් කියලා අපට ලබා ගන්න තියෙන්නේ? මෙන්න මේ බඳු මානසිකත්වයක් උදා වෙච්ච නිසා හතර පහ ගත වීමට හේතු වෙන පාප මානසිකත්වය සෝවාන් වෙච්ච දැන් පටන් ඉදිරිපත් වෙන්නේ නැති නිසා අන්නේ ටික සංවර වුණා. අන්නේ සංවරත්වය නිසා පිහිටපු හීලේ නිසා තමයි සතර පාගත වීමට හේතු වෙන පාපයක් ආදාවත් පහ වුණා පහ වුණාමයි නැවත කරන්න නැගිලි පහන් සීලී පහළ වෙනවා. සංඝරත්නයේ සීලය. සතර පහ ගත වීමට හේතු වෙන පාපයන් සමනය කරන්නේ නැති වේරමණී තත්ත්වයටපත් වෙනවා. සතර පහ ගත වෙන පහළ වෙන්න හේතු වෙන පාප චේතනාවක් මේ තත්ත්වයටපත් වෙනවා. චේතනා සීලය. සතර පහ ගත වීමට හේතු වෙන පාප අසංවරයක් ඉන්පසු හටගන්නේ නැහැ. එහෙනම් මේ ධර්මතාවයේ මේ අත්‍යවිත හරිය කවදාවත් හැරිලා හිටන් නැවත වාරයක් ඉගෙන ගන්න කියන එක වෙන්නේ. මෙන්න මේ කියන පන්සිල් පිළිපදනවා සෝවාන් වෙච්ච කෙනා. මෙන්න පන්සිල්. සතු මරන්නේ හොරකම් කරන්නේ කියලා ගන්නවා. ඕකක් කියන්නේ ඔය ටික. දැන් ඕක කිව්වට පස්සේ මොකද කරන්නේ? මීයට හොයාගන්න බැරි වෙනවා. මොකද මේ මනසයා කිව්වේ? කවදාවත් පන්සිල් කැඩෙන්නේ නැහනේ. සෝවාන් වෙච්ච කෙනෙක්. දැන් ඔය අදහස අරගත්තාට පස්සේ වෙලක් අය වතර කරගෙන ඉඳලා හිටන් කියනවා මම කවදාවත් පානකටයක් කරන්නේ. කරන්නේ ඉන්නේ. මම හොරකම් කරන්නේ. කරන්නේත් නෑ කරලත් නෑ ඉතින් මම මට මාස 500 කියලා නෑ මේ වගේ අදහස් ගන්න දැන් මේ ඔය රූපවාහිනී වෙන දේවල් වල වෙන්න විශේෂ සෝවාන් වෙනවා කියලා කියන අය 500 කියලා නෑ කියලා හිතන ඔප්පු කරන්න ඔය කැරි කියන හැබැයි 500 හඳුනන්නේ නෑ ඉතින් ඔහොම ක්‍රමයක් තියෙනවා ඉතින් පන්සිල් කිව්වේ ඔන්න ඕක. එහෙනම් අනික තමයි පංච සික්ඛා. දැන් සික්ඛා දැනගන්න ඕනේ. පංච සික්ඛා කියන්නේ මොනවද? මේ ආර්ය ශික්ෂණය වෙන්නේ කොතෙන්ද? සික්ඛා දැනගෙන ඉන්නම ඉතින්. සික්ඛා දන්නේ නැත්නම් අපිට එන් එහාට යන්න බෑ. අන්න එතන තේරුම් කරගන්න ඕනේ. යම්කිසි පාප ධර්මයන් ශික්ෂණය කරගෙන ශික්ෂණය කරගෙන ගිහිල්ලා ශික්ෂණයට පිළිපිට තැනක් තියෙනවා යම් තැනක සිහිය පිහිටියානම් ක්ෂණයක් ක්ෂණයක් පාසා. එතන ශික්ෂණ වෙනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසාම සිහිය තියෙන්නේ කොතෙන්ද? අරිහත්ත්වේ. අරිහත්ත්වේ මෙපිට. හිත ක්ෂණයක් ක්ෂණයක් පාසා සිහිය පීඩන්නේ නැහැ අනිත් තැන. නෑ අරිහතුන් වහන්සේ හැම වෙලෙම සතියෙන් යුක්තයි. අපි සම්පජාඤ්ඤේ සම්පජාඤ්ඤේ යුක්ත නැහැ. සිහි නුවණින් යුක්ත නැහැ. සතියෙන් යුක්තයි. සති සම්පජාඤ්ඤේ යුක්ත වෙන බුදුරජාණන් වහන්සේ. අරිහතුන් වහන්සේලා සතියෙන් යුක්තයි හැම වෙලෙම. ක්ෂණයක් ක්ෂණයක් පාසා සතියෙන් යුක්ත නිසා. සිහියෙන් යුක්ත නිසා. ශික්ෂණයක් තියෙනවා අරියතුන් වහන්සේ. ක්ෂණයක් පාසා සිහියක් තියෙනවා. සිහියෙන් ඉන්නේ. අන්න ඒකට කියනවා ශික්ෂණය වෙනවා. අන්න ශික්ෂණය කරා යන පදයක් තියෙනවා. පදය කියන්නේ පෙදෙස. යම් පෙදෙසක් අනුගමනය කිරීමේදී මේ කියනා වූ ක්ෂණයක් පාසා සිහියෙන් ඉන්න තැනට ඒවා ශික්ෂණයටපත් වෙන්න පුළුවන්. අන්න ඒකට තියෙන මාර්ගයේ පදයට කියනවා ශික්ෂාපදේ. ශික්ෂාපදේ කියන්නේ ඕක. ශික්ෂණය කරන පෙරේස. මෙන්න මේ ශික්ෂණය කරා යන්න. සද්ධා විරිය විරිය සති සමාධි ප්‍රඥා කිය. මේ ඉන්ද්‍රිය පහක් අනුව මේ ලෝක සත්‍යයන්ගේ ඉන්ද්‍රිය නානත්වයක් තියෙනවා. සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මෙන්න මේ ඉන්ද්‍රිය නානත්වයෙන් යුක්තයි මේ රෝග සත්‍ය. සමහර කෙනෙක්ගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධිකයි. අනික ඉන්ද්‍රිය හතර දෙවෙනි. සමහර කෙනෙක්ගේ වීර්ය ඉන්ද්‍රිය අධිකයි. අනික ඉන්ද්‍රිය හතර දෙවෙනි. සමහර කෙනෙක් සති ඉන්ද්‍රිය අධිකයි. අනිකා දෙවෙනි. සමහර කෙනෙක් සමාධි ඉන්ද්‍රිය අධිකයි. අනිකා දෙවෙනි. සමහර කෙනෙක් ප්‍රඥා ඉන්ද්‍රිය අධිකයි. අනිකා දෙවෙනි. මෙන්න මේ වගේ ඉන්ද්‍රිය නානත්වයක් මේ සියලුම ලෝක සත්ත්වයන්ට ওই විදිහට තියෙනවා. මෙන්න මේ ඉන්ද්‍රිය නානත්වයෙන් යුත් නිසා යම්කිසි ඉන්ද්‍රියක් මෙතනින් බලවත්ද බලවත් ඉන්ද්‍රියට ගෝචර වන කරුණුත් බලවත් ශික්ෂණයේ හෙවත් ඒ අරිහත්ත්වයට පත්වීම සඳහා යම් මගක් අනුගමනය කරනවා නම් ඔහුගේ බලවත් ඉන්ද්‍රියට ගෝචර වෙන ක්‍රමහතාව ඔහුට ඉක්මනින් නිවන අවබෝධ කරලා පූර්ණ කරන්න ඒවා ශික්ෂණය පූර්ණ කරවන්න හේතු වෙනවා. මෙන්න මේ ඉන්ද්‍රිය පහේ තියෙන ස්වභාවයට අනුකූලව අපි සංවරත්වයේ පුහුණු කරගන්න. ඒකට අවශ්‍ය වෙන ශික්ෂණ මාධ්‍ය පහක් විග්‍රහ කරලා තියෙනවා මෙන්න මේකට කියන පංච ශික්ෂා. ලෞතර බුදු පියාණන් වහන්සේලා මේ ශික්ෂා පහෙන් දන්නවා ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානයේ තියෙන නිසා. මොහු ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධික කෙනෙක්. මොහු වීර්ය ඉන්ද්‍රිය අධික කෙනෙක්. මොහු සති ඉන්ද්‍රිය අධික කෙනෙක්. මොහු සමාධි ඉන්ද්‍රිය අධික කෙනෙක්. මොහු ප්‍රඥා ඉන්ද්‍රිය අධික කෙනෙක්. නිසා උන්වහන්සේ වළං නැතුව කෙලීම දෙන දේශනාව ඔහුට අනුකූල එකක්. නිසා ඔහුගේ ඉන්ද්‍රිය බලවත්තාවේ යමකින්ද? ඒ බලවත් ඉන්ද්‍රියට ඒක ගෝචර වෙලා අප්‍රමාදව ධම්ම අවබෝධ කරගන්න ඒ දුන්නේ. හැබැයි මේ ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානයේ ලෝතර බුදුරජාණන් වහන්සේට තිබෙන නිසා අනික් අයට නෑ. අනික් කිසිම ශාවකයෙකුට නෑ. මේක විශේෂ ඥානයක්. ලෝතර බුදුරන්ටයි පිළිගන්න. ඒ නිසා අනික් අය මොකද කරන්නේ පොඩි පරිශ්‍රණයක් කරනවා. ඔය පහම දෙනවා. පහම දීලා ඔහුගේ ක්‍රියාකලාපේ ඔහුට තෝරාගන්න ඉඩ දෙනවා. මේ පහම අරගෙන යනකොට මේ පහෙන් කොයි එකද ඔබට පහසු කියලා. කොයි ක්‍රමයේද පහසු කියලා. ඔබ ඒ තුලින් තෝරාගන්න කියලා එයාට අවස්ථාවක් දෙනවා. අපි චරිකානුකූල කර්මස්ථාන දෙනවා කියලා කතාවක් ඉස්සර අහලා තියෙනවා. ඒ චරිතය හොයාගන්න හැටි අපි දැනගෙන ඉන්නේ. ඉන්ද්‍රිය නානත්වය යනවත් ඔය කර්මස්ථාන දුන්නා ඔය ක්‍රමයේ. මෙන්න මේකට මොකද කරන්නේ? ඉස්සෙල්ලාම දුන්නා මේ ශික්ෂාපද පහම. දැන් මේ පහේදී ඔහුට තෝරාගන්න පුළුවන්. සද්ධා ඉන්ද්‍රිය අධික කෙනෙක් නම් පාණාතිපාතා වේරමණී ශික්ෂාපදය තුලින් ඉක්මනට ගමන් කරන්න පුළුවන්. ජීවන කරා යන්නේ. හැබැයි ওই ශික්ෂාප ඒ වගේම වීර්යේන්ද්‍රිය අධික කෙනෙක් නම් අදින්නා දාන වේරමණී ශික්ෂාපදයේ තුලින් ආර්ය මාර්ගය පූර්ණ කරගත්තා. ඒලේ තියෙනවා. එතකොට සද්ධා ඉන්ද්‍රිය වීර්ය සති ඉන්ද්‍රිය. සති ඉන්ද්‍රිය අධික කෙනෙක් නම් ඔහුට අබ්‍රාහ්මචර්යා වේරමණී ශික්ෂාපදයේ තුලින් සම්පූර්ණ කරගන්න වේ. සමාධි ඉන්ද්‍රිය අධික කෙනෙක් නම් මුසාවාදා වේරමණී ශික්ෂාපදයේ තුලින් ඔහුට වේ. ප්‍රඥා ඉන්ද්‍රිය අධික කෙනෙක් නම් සුරාමීරිය මජ්ක්‍ධිම ආදත්තාන වේරමණී ශික්ෂාපදෙතුලින් ඔබට නිවන් මාර්ග හදාගන්න දීසි. ඉතින් එන්න මෙන්න මේකදී තම තමන් දකින්න ඕනේ තම තමන්ට කොයි ක්‍රමයේද දීසි. ඒ ක්‍රමෙත් මම අනුගමනය කරලා ඉතින් සුද්ධ වෙන්න ඕනේ. හැබැයි සුද්ධ වුණාට පස්සේ සුද්ධ මානසිකත්වයේ කාගෙත් එකක්. සුද්ධ වෙනකන් নানা ආකාරයි. සුද්ධ වුණාට පස්සේ අරිහත්ත්වයට පත් වුණාට පස්සේ අරිහත්තුන් වහන්සේලා දෙන්නේ අතර නානත්වයේ ඉවරයි. අරිහත්ත්වයට පත් වෙනකන් තමයි ඒ වෙනස තිබුණා. මේ ක්‍රම පහෙම කෝකෙන් හරි අරිහත්ත්වයටපත් වෙනවා. එයාලන පානාතිපාතා වෙනවනි ශික්ෂාපදීන් යම් කිසි වරදක් අයින් වෙලී අයින් විය යුතුද? ඒක අයින් වෙලා. සද්ධායේ සද්ධාධික බුද්ධලේ පානාතිපාතා වෙනවනි ශික්ෂාපදී අනුගමනය කළ අරිහත්ත්වයටපත් වෙනවා. අදින්නාදානා වේරමණී සික්ඛාපදයෙන් යම්කිසි අවලක් අයින් වෙන්න තිබුණාද? ඒකත් අයින් වෙලා ඉවරයි. අබ්‍රාහ්මචර්යා වේරමණී සික්ඛාපදයේ තුලින් යම්කිසි අබ්‍රහ්මචරියාවක් වෙන් වෙන වෙනවා. ඒකත් වෙලා ඉවරයි. ඒ වගේම ඒක මුසාවාදා වීරමණී ශික්ෂාපදේ යම්කිසි මුසාවාදයක් අයින් වෙන්න තිබුණාද ඒකත් වෙලා ඉවරයි. සුරාමීරේ මජ්ජපාදත්තාන වීරමණී ශික්ෂාපදේ යම්කිසි මදේට ප්‍රමාදයට හේතුන යම් සුරාවක් වීරයක් අයින් වෙයිද ඒකත් වෙලා ඉවරයි. එකකින් අරිහත්ත්වයටපත් වෙනකොට අනිත් එක සම්පූර්ණයි. ප්‍රඥාධික පුද්ගලයෙක් සුරාමේරේ මජ්ජපාදට්ඨාන වේරමණී ශික්ෂාපදයේ තුලින් ගිහිල්ල අරිහත්ත්වයටපත් වෙනවා. සානාතිපාතා වේරමණී ශික්ෂාපදයෙන් යම් කිසි අයින් කළ යුතු යමක් අයින් කළ යුතුද ඒක අයින් කරලා ඉවරයි. වැඩි යුතු යමක් වෙනවා වල්ලා ඉවරයි. අදින්නාදාන වේරමණී ශික්ෂාපදයෙන් අයින් කළ යුතු යමක් අද අයින් කරලා ඉවරයි. ඒ තුල වැඩි යුතු යමක් වෙනවා වල්ලා ඉවරයි. එහෙනම් ශික්ෂාපදයක තියෙනවා සබ්බ පාපාස අකරණම් කියන කොටසට වැටෙන කොටසක්. කුසලස උපසම්පදා කියන කොටසට වැටෙන කොටසක් තියෙනවා. හිත බොහෝ මනා සීයෙන් দমনය කරගෙන ඔරිය කරගෙන යනකොට හබ්බ පාපස අකරණම් කියන කොට රටනවානේ බාහිර පාපී ඒවා පරිහත්යටපත් වෙනවා. මෙන්න මේ කියන පොඩක් ටික. ඔය පහනාති පාතා වීරමණී ශික්ෂාපදේ පටන් ගන්නේ ශික්ෂාපද පහේම තෝරාගත්තොත්. ඊළඟට හොඳ වෙර වැදගත් විදිහට අහු වෙනවා. පව් පහට අයිති මොනවද? පහ පව් උතන අහු වෙනවා. කුසලයේ වැඩිවීමට අවශ්‍ය කුසලයේ මොනවද? ඒ ටිකත් උතරින් අහු වෙනවා. ඔය සියල්ලම මොකෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ශ්‍රද්ධාධික පුද්ගලයා හැම වෙලෙම එයාගේ ස්වභාවයක් තියෙනවා. ධර්මයේ හොඳට අහගත්තාම ධර්මයේ විශ්වාස කරනවා. විශ්වාසවන්ත වෙන්න පුළුවන් ධර්මයේ තුල. ඒ වගේම ශ්‍රද්ධාධික පුද්ගලයා නිතරම ප්‍රසාදීන් ඉන්නවා. ප්‍රසාදයෙන් ඉන්න නිසා එයාට ප්‍රාණඝාත සත්ත්ව හිංසා කියන ඒවා අයින් කරන එක හරිය ලේසියි. යමක් යමක් නිසා ප්‍රාණඝාත වෙනවා නම් සත්ත්ව හිංසා වෙනවා නම් ඒක සිහි වෙනකොට අපායක නොකළ යුතුයි. ඒක ඉවත් විය යුතුයි. සද්ධාතික බුද්ධයාට දේශි මාර්ගයක් එනවා කිලුට දුරු කරගන්න ප්‍රාණඝාතයේ සත්ත්ව හිංසාව කියන එකෙන් වෙන්වීම සිහි කරනකොට. යමක් යමක් නිසා ප්‍රාණඝාතය සත්ත්ව හිංසාවක් සිද්ධ වෙනවාද? මම ඊට හේතු කාරකවන කිසිම දෙයක් කරන්නේ අන්න එයා අදහස් කරගන්න මූලික තැන. දැන් එතකොට හොඳයි අපි හිතමු එක ශික්ෂාපදේ එයා ගත්තේ කියලා. පාණාති පාතා වෙනවනේ ශික්ෂාපදේ. දැන් එයා දකිනවා. පාණාති පාතා වේරමණී ශික්ෂාපදේ විග්‍රහ කරලා සතෙක් මරන්න නැතුව ඉතල සම්පූර්ණ නැහැ කිව්වොත් ඕකයි. එහෙනම් මොකද විග්‍රහය? අනේ බුදුරජාණන් වහන්සේ දුන්න විග්‍රහය අෂ්ටාංග උපසත සූත්‍ර, නවාංග උපසත සූත්‍ර, ආර්ය උපසත සූත්‍ර ආදී සූත්‍ර ගණනාවක පෙන්නලා තියෙනවා. මොකද්ද බුදුරජාණන් වහන්සේ පෙන්නපු පාණාතිපාතා වේරමණී සික්ඛාපදේ කියලා. අන්නේ කිසිම කරාට තමයි ජීවිතාන්තයේත් එක්ක රහතන් වහන්සේ පරපණ නැසීමෙන් වෙන්න පරපණ නැසීම අතහැර. අන කාණගතේ හරියට හුවෙච්ච ඇති. බහාට ලැබූ දනුමුගුරු ඇතුව බහාට ලැබූ දැල්ලුමුල් ආයුධ ඇති. දැන් සත්ව හිංසාවට ගන්න ආධාරයක් ඉවර කළා. ඊළඟට අපිට කරන්නේ පාපේට ලැජ්ජා ඇතිව බිය ඇතිව. අන්න ඊළඟ කාරණා. එහෙනම් පළවෙනි ශික්ෂාපදයේ තියෙන කොටසක් තමයි පාපේට ලැජ්ජයි බියයි. දැන් ওই කොටස අරගෙන බලපුවාම දැන් එයා එක ශික්ෂාපදය ළඟ තියෙනවා. දැන් හොරකම් කරන එක පාපයක්ද නැද්ද? කාමීත්‍යාචාරයේ පාපයක්ද නැද්ද? බොරුවෙන් හවටන එක, කේලෙන් බෙදෙන එක, පරසතෙන් සැඩබාරපත් කරන එක ප්‍රලාපයෙන් අනු මුලා කරන එක, ලෝභ වෙන එක, තරහ වෙන එක, මෝහ වෙන එක ඔක්කොම පවුනේ. පාපයට ලැජ්ජානම් ගියේ නම් ඒ කොටස ඔකේ තියෙනවනේ. ඒ පළවෙනි එක විතර සමාදන් වෙච්ච කෙනාට. අනික කරන්න අවස්ථාවක් තියෙනවා. හැකිව නැද ඔක්කොම. පාපේන ලැජ්ජා ඇතුව බිය ඇතුව දයාවට පැන. සියලු කානභූතයන් කෙරෙහි හිතානුකම්පාවෙන් ආදේ කරන්නේ. දැන් ලෝසතුන් කෙරෙහි දයාවෙන් හිතානුකම්පාවෙන් ආදේ කරනවා නම් අංශු මාත්‍රව පාපයක් කරන්න කියලා නම් ඒ පළවෙනි ශික්ෂාපදේ සුද්ධ වෙනකොට ඒක අහු වෙලා නැහැ. ඔක්කොම අහු වෙලා. නෑ ඒක ශික්ෂාපදේ නිවන් දකින්න බැහැ. ඒකෙම ඔක්කොම තියෙනවා. මෙන්න ශ්‍රද්ධාධික බුද්ධලයාට ලෝක සත්‍යය කෙරෙහි චිත්ත ප්‍රහාදයේ වළන හරි දේවි. මොකද හැම වෙලෙම ඉන්නේ ශ්‍රද්ධාධික බුද්ධලයා පැහැදුණු ප්‍රහාන ප්‍රහන්න හිතකින්. පැහැපත් හිතකින් ඉන්න බලාපොරොත්තු වෙන. ඒයි ගති ලක්ෂණේ ඒකයි. එයා කැමති නැහැ අනුන්ගේ හිතරොයි හිතේ හිත විදෝන සංදයක් කරන්න කැමති නැහැ. මේ එයාගේ සද්ධා ඉන්ද්‍රිය හැටි. මෙන්න මෙයාට පළවෙනි ශික්ෂාපදේ පිළිලා පුළුවන් නිවන් දකින්න. සියලු පව් වලින් අහක් වෙන්න. එහෙනම් පාපේද ලැජ්ජා ඇතුව බිය ඇතුව කියන තැනට එනකොට සියලු පවම කොටු වෙලා ඉවරයි. සබ්බ පාපස අකරණම් කියන දේ සිද්ධ වෙනවා. අන්න පළවෙනි සිද්ධාපදී සබ්බපාපස කරණම් කියන කොට. දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරන්නේ. දැන් මේ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාව මොකද්ද? තමනුත් තමන්ටත් නිවන හෝ නිවන් මඟ හැර තවත් සැලසුම් මඟක් නැහැ කියලා දැකලා. ඒ අත්දැකීම තියෙන ඔහු. ලෝකයාටත් මරත් කාටත් නිවන හෝ නිවන් මඟ හැර තවත් සැලසුම් මාර්ගයක් ලෝකේ නැහැ. එහෙනම් කාටවත් විමුක්තියේ මාර්ගයක් ඇත්නම් විමුක්තිය ඇත්නම් විමුක්තිය නැමැති සැනසුම ලබා ගන්න. ඒකට අවශ්‍ය මාර්ගයේ පිරීම හැර. තවත් ලෝකේ සැනසෙන්න දෙයක් නැහැ කියලා දැකලා ඉවරනවා. ඔහු මොකද කරන්නේ? හිතෙන් කයෙන් වචනෙන් නිවන හා නිවන් මාර්ග ප්‍රාදා දීමද යමක් හිතිය යුතුද කිය යුතුද කළ යුතුද මෙන්න මේ කියන කාරණා තුනේ හිටපුවාම ආර්ය විනී දයනුකම්පාව වන්නෝක පහන් සිටින් අනුන්ට අනුශාසනා කිරීමේ යමක් ඇද්ද ඒම දයාවයි ඒම කරුණාවයි ඒම අනුකම්පාවයි බුදුරණාහි මෙහෙම දේශනා කරලා තියෙනවා. එහෙනම් පහන් සිතින් අනුශාසනා කිරීම මිසක් අල්ලාගෙන බදාගෙන පුරතල් කරගෙන ඉඳීම මේ කියන්නේ. ඒ කරුණාව. ඒක නෙමෙයි මේ කියන්නේ. එයා දකින්න එක දෙයක්. ආරේ කැටියට දකින්න. කම්mස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බඳු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමිති කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති කර්මයේ මුල් කරගෙන කර්මයේ න්‍යායා කරගෙන කර්මයේ පිළිසරණ කරගෙන උපතිස්ථානීය කරගෙන කර්මයේ පිළිසරණ කරගෙන යම් කර්මයක් කරන ලද්දේදී යහපත් නම් යහපත් ප්‍රතිඵල හෝ අයහපත් නම් අයහපත් ප්‍රතිඵල හෝ උරුම කරගෙන මේ ලෝක සත්‍යය මේ සතර පැවැත්ම යනවා තමන් කරපුවා තමන්ට විඳින්න වෙනවා විඳෝ විඳෝ ගමන් කරනවා අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා ලෝක සත්‍යය ඇත්ත තේරුම් ගන්න බැරුව පව් කරනවා මොන ගුණවතෙක් මොන ඥානවන්තයෙක් කිව්වත් අහන්නේ නැතුව. මුලාවටපත් වෙලා. එපා කියන පව් ලෝක ඥානවන්තයෝ විසින් ගරහන. එපා කියන. ඒව ගණන් ගන්නේ නැතුව. වැරදි වැඩ කළා පව් කළා තිරිසංගත වෙලා ඉපදිලා. අපාගත වෙලා හෝ ප්‍රේත වෙලා හෝ ඉපදිලා හතර පහ ඉපදිලා. අනන්ත දුක් විඳිනවා. ඒකේ වූ පාප විපාක නිසා කපනවා, කොටනවා, ගහනවා, මරනවා, තලනවා, පොඩි කරනවා, මස් කනවා, ඔක්කොම කරනවා. එක එක මරාගෙන අමුමමේ කරනවා. මේ කරව පවවල විපාක. මේ ලෝක සත්‍යයන් නොදැනුවත් කමට තම තමන් කරගත පාප විපාකයේ දුක් විඳින යන ගමනක මේ ලෝක හැටි යෝකයි. ඉතින් එහෙම ගමනේ කපනවා කියලා කොටනවා කියලා ගහනවා කියලා මරනවා කියලා මේ මර අමු අමුවේ කනවා කියලා. ඒ වගේ අභූත චෝදනා ලගනවා ආදී වශයෙන් නොඑක ආකාරයෙන් කියලා. මේ ලෝක සත්‍යය විඳින වේදනාවට මම මොනවා කරන්නේ? උන් කරගත් ඒවා. ඒ ඒ සත්‍යය කරගත පව් වලට විපාක විඳින මොනවා කරන්නද? දැන් මම මට පුළුවන් ද මේ මිනිස්සු පව් කරලා විපාක විඳින මුතු ගන්න. පුළුවන් ද බේරන්න? එක්කෙනෙක් දෙන්නේ බේරලා නිකන් ඉන්න. අප්‍රමාණ රෝග සත්‍යයම පව් කරගෙන අප්‍රමාණ දුක් විඳිනවා. මට කරන්න කියලා හිතන්නවා පුළුවන් වෙලාද මේ රෝග සත්‍ය දුකෙන් මිදෙනවා කියලා ඔය කරගත පව් වලින් දහස් කරන්නේ. තම තමන් අනුන්ට වහදීලා. දැන් වහ ගන්න. මොනවා කරන්නේ? මට පුළුවන් දෙදී වහ දෙන එක වළක්වන්න මං කිව්වහා බැරි වුණා. මටත් බෑ කාටවත් කිව්වට ඥානවන්තයෙක් කිව්වා බැරි වුණා. උන් ඒක කළා. අද වහ ගන්නවා. විපාක වශයෙන්. මොනවා කරන්නේ? ඥානවන්තයෙ විපාකයදී ගැහුවා මැරුවා කැපුවා ගැටුවා. අනුන්ට හිඟි කළා. අද අනුන්ගෙන් ගැහුම් කනවා, වැරුම් කනවා, කැපුම් කනවා, කෙටුම් කනවා, හිඟිකාරකම් ලබනවා. අබුද චෝදනා ලබනවා. මොනවා කරන්නේ? දැන් මොකද කරන්න කියන්නේ? ඕක දැනගන්න. කාටවත් කියලා හරියන්නේ නැහැ. තමන් කරගත්ත කර්මයේ තමාකාරා විපාකින ධර්මතාවය තමයි පැවැත්ම කියන්නේ. ඕක දැනගෙන. ඕකේ තාම පෙන්ගිරින්න ඕකේ හඳන්න දැන් හොයන්නේ මේකේ නිදහස වී මේකේ ඉඳ හොයන්න එපා. මොකද හේතුව? 1000ක් ඕවාගේ පව් වැඩ කරන අතරදී. පින් මාත්‍රයා කරපු ගමනක් මේ ඇවිදින් තියෙන්නේ. දැන් බලාපොරොත්තු වෙන්නේ මොකද ප්‍රතිඵල එනකොට? 1000ක් පව් වැඩ ටික අහකලා පින් මාත්‍රයේ භුක්ති විඳින්න ඉඳයි හිතයි. එහෙම එකක් තියනත් පුළුවන් ද කරන්න. මේ සැනසුම ලබන්නේ කොහොමද පැවැත්ම? සසරේ ආවේ කොහොමද? 999 පව් වැඩ කරලා හිතෙන් කයින් වචනේ ඔය අතර යන්තම් මාත්‍රයේදී එකක් පින් වැඩ කරලා 1000ට එකක් පින් 1000ට 999 පව්. ඕකේ විපාක භුක්තියමේ හැම කෙනාම අරන් ඉන්නේ. පුතත් දැනෙන්නේ මොකක්ද? ඔය තමතුලයක් කරලා නෙමෙයි. එහෙනම් විශේෂ පුද්ගලයෙක් විතරයි ඔයින් එහා පැත්තකට ඔක වෙනස් කරන්නේ. ඒක මහ බෝසතාණන් වහන්සේ නමක් අතර සෑහෙන වෙනස්කමක් වෙන්න පුළුවන්. එයා 18900ක් පින් කරන්න පුළුවන් 100ක් පව කරන්න පුළුවන්. ඉවර සම්පූර්ණ නෑ ඒක. එහෙම වෙන්න පුළුවන්. වැඩෙන වැඩෙන මට්ටමට සුද්ධ වෙන්න පුළුවන්. සාක පාරමිතා පුරාගෙන යන අයත් එක්තරා මට්ටමකට 150 පව කරන්න පුළුවන් 150 පින් කරන්න පුළුවන් දවසේ ගන්න. ඉදිරි ක්‍රියාවලන් තුළ බැලුවොත්. ආයි තීන්දුව ප්‍රගුණ කරගන්නත් පුළුවන්. හැබැයි මේ බඳු විශේෂ පුද්ගලීන්ට හැරෙන්නේ. අන්නේ සාමාන්‍ය පුද්දජන ලෝකයා. රාගයෙන් හත් වෙලා, දේශයෙන් දැවිලා, මෝහයෙන් මුලා වෙලා හිතන කියන කරන හැම දෙයක් තුළම 1000ට 999ක් පදුට්ට මනස. ওই 1000ට එකක් විතර බොහොම පොඩ්ඩක් කරපු හොඳයි. ඔන්න ඔය විදිහේ මානසික කර්ම බලවේගයන් ගොඩනගාගෙන ඒ කර්මඵල භුක්තිය ලබාගෙන තමයි ඇවිදලා ඉන්නේ අද වෙනකොට. ඉතින් මේකේ ඉන්න මිනිස්සයා බලාපොරොත්තු වෙන්නේ. කරනකොට කරපු හැටිය නෙමෙයි විභාගේ බලාපොරොත්තු වෙන්නේ. 18999 කරපු අර පව් පැත්ත කර දාලා කොහොම හරි අදින්න හදනවා 17 එකක් කරගත්ත පින්පුල්. ඒ භුක්තිය විතර බලාපොරොත්තු වෙන්නේ. කාටද කියන්නේ මේක? කාට කියලා හින් කරගන්න හදන්නේ. අනේ මට බැයිද බාරයක් වෙලා හිටන් හරි මේක නිදහස් කරලා දෙන්න. මම කරදරේ නිදහස් කරන්න වෙයි. ඔවහන්සේ බුදු වෙයි. කොරණ වෙලාවේ කරගන්නකොට එහෙම කියන්නේ කිව්වේ නැහැ බුදු වෙච්ච අය කිව්වනේ. ඒගොල්ලෝ කියන එක අහලා බුදුවරු කියන එක අහලා අර 999 කරේ පව් අත්හැරියේ නෑ එදා. Tamanta කෙලෙවිච්ච වෙලාවට අන්තිම විත් වෙලාට ඇවිදilla anu බුදු කොල්ලා හරි තාම බේරෙන්නේ නැහැ. ඒකත් වෙන කපටිකමක් නේ. වාසිය බුදුයි. කොහොම හරි මම මේ දුකෙන් නිදහස් කරගන්න. ওই දුකෙන් නිදහස් කරන්න තියෙන්නේ මෙච්චර කල් කරපු 999 අතරින්ද බලපන්. අර එකට ඉතුරු කරගන්නේ සිංහ හදාගන්න බලපන් එහෙනම් එක්කම ටික. ඔතන මනස හදාගෙන හිටපන්කො කිව්වොත්. අනේ නෑ එහෙම නෙමෙයි මම රුපියල් 1000ක් දෙන්න බැයිද අපේ හාමුදුරුවනේ. මේක දෙවිලා දෙන්න. කරගත්ත 999 පරුකන්දලා රුපියල් 1000කින් බේරගන්න හදන මොන තරම් කපටිකමද. මොන තරම් නින්දිද වැරද්ද හිතන්නේ කියන්නේ. මෙන්න මේ જાතිය මේ ලෝකයා ඉන්නේ මෙහෙම තැනක. කරන්න දෙයක් නැහැ Taman කරගත පාපයේ බලවත් නා. මොනවා කරත් විඳින්න වෙනවා. හැබැයි ඕකර බුදුරජාණන් වහන්සේ දේශනා කර දේශනා කළා. බේර ගන්න ක්‍රමය. දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරන්න. පුළුවන් නම් කරගන්න. හැබැයි සාමාන්‍ය හිතානුකම්පාවක් නෙවෙයි ආර්ය හිතානුකම්පාවක්. ඒකේ වැදගත්කමක් තියෙනවා. කරගත්ත 900 18 999 කරගත්ත සියලු පව් සීමා සහිතයි. නමුත් මේ ආර්ය විනය තුල ආර්ය ධර්මයේ අතුරු කර ලබා ගන්නා වූ පුණ්‍යතාවයේ කුසලතාවයේ අප්‍රමාණයි. අප්‍රමාණ පිනක් කරලා අප්‍රමාණ යහපතක් කරලා ලෝකයට අප්‍රමාණ හිතෙන් කයින් වචනෙන් සිත්පතමින් ඊට අනුව ක්‍රියා කරමින් කතා කරමින් කටයුතු කරමින් යම් කෙනෙක් ඒ කටයුතු කරගෙන ආශිර්වාදයේ ලෝකයට පැතිරෙවන සියලු සත්වයින් අපි ආවැඩට අසාධාරණය කරපු සියලු සත්‍ය සත්තු. ඔය සියලු සත්‍ය අතර කවුරු හරි ඉන්නේ. අන්න ඒ සියලු සත්වයන්ටම මේ දුක්ගින්න නැති වෙලා දාහගින්න නැති වෙලා නිවන් සාන්තියෙන් උදා වේවා කියන මේ වචනේ භාවිතා කරමින් ඒ අදහසේ විහිදමින් ඊට අනුකූලව යමක් කරෙදී යුතුද? කෑදවල් නොබලා Tamanට පුළුවන් අවස්ථාව මේක කරලා දෙමින් මෙන්න මේ වැඩ පිළ දියත් කළොත් අර අප්‍රමාණ සංසාරයේ 1899 කරපු සීමා සහිත පව් වලට වන්දි ගෙවන්න පුළුවන්. වෙන ක්‍රමයක් නෑ. හැබැයි ඔය අතරින් කරන්න බැරි කලාතුරකින් එකක් ඉතිරිනවා මම්මට ගහලා තාත්තට ගහලා ඒ වගේම ආර්ය උත්තරමයන් නිග්‍රහ කරලා මේ යාතිය මහා බලවත් වෙන ඉතරගත පාප තියෙනවනම් ඕවට නම් ඉතින් කරන්න දෙයක් නෑ මොනවා කරලා කරන්න නෑ විනිවිද වෙනවා. ලෝතර බුදු විලක් විඳින්න වුණා. මහරහත් ඵලයට පත් වෙලක් විඳින්න වුණා. ඒ කරපු. ඒව ගැන ඒවා ඉන්නේ බොහොම ටිකයි. වැඩි හරියක් කරලා තියෙන්නේ අර වගේ උත්තරීතර වන්නා වූ කුසලයකින් ආශිර්වාද කරමින් කටයුතු කරලා මෙත් වැඩීමකින් ගෙවා ගන්න පුළුවන් ඒක. ඉතින් කාගෙන්වත් පිළිසක් නෙල්ලා බෑ. මේ ආර්ය විනය තුල ක්‍රමයක් කියලා දෙනවා. උඹට පිළිසරණ වෙන්න මම ලැහැත් තියලා නෑ එහෙම බෑ. ඔබේ පිළිසරණ ඔබම කරගන්න මෙන්න ක්‍රමේ. එහෙම ක්‍රමයක් මේ බුද්ධ ශාසනයේ තියෙනවා. මෙන්න මේක අනුගමනය කරලා ඔබ මිදෙන්න. බැයි නම් කාට කියන්නද? ඔබම කරගත්ත එකේ බරපතලකම. ඔන්න ওই ටික විග්‍රහ කරලා දෙන එක තමයි බුද්ධහම කරන්නේ. තමන් එතෙන්ට එකතු වුණොත් අනන්ත ආර්ය උත්තම ලෝකයේද යහපතක් වේවා කියලා පතුරවපු සාන්තිය. ඌ කරා ඇදිලා එනවා ඔහුලගේ ගුණේ වැඩිම. අන්න ඒතකොට පිළිසරණක් ලැබෙනවා. ඒ ආශිර්වාදයක් ගැඹුරින්. හැබැයි ඒක තමන් අර කුණේ ඉඳගෙන ආශිර්වාද ඉල්ලුවාද? ඒක ගැප් කරන්න ක්‍රමයක් නෑ. වෙන්නේ නෑ. ඉතින් බෝධි පූජා මෙච්චර තියන්න කිව්වට හරියන්නේ නෑ. ඒකෙදි අවංකව මේ විදිය කරගන්න තමන්ගේ චිත්තප්‍රහාදී ධර්මයේ තේරුම අරගෙන. ඔය මෙත් හිත වැඩුවා නම් අන්නේ බෝධි පූජාවේදී විශේෂ ප්‍රතිඵලයක් ලබන්න මඟ පෑදෙනවා. අප්‍රමාණ ගුණ ඇති උත්තරමයන් වහන්සේලා ලෝකෙට පතුරපු සාන්තිය ඇදලා ඉඳ හේතු වෙනවා. තමන්ට තමන් කරපු අවැඩට වන්දි කියලා නිදහස් වෙන්න හේතු වෙනවා. ඥාන සම්පයුක්තව කරුණු තේරුම් අරගෙන ඒ ආදී පූජෝපහාර සිද්ධ කරලා එහෙම කළොත් බොහෝ කොටම අපල කියනවා දුරු කරගන්න ආබාධයන්ගේ වෙන් වෙන්න ක්‍රමයක් ලබනවා. ඉතින් ඒවත් ලැබෙන්නේ සද්ධම්මෝ පරම දුර්ලභෝ. පරම දුර්ලභ සත්‍යර්මයේ ලබන්න කල්යාණ මිත්‍ර ලෝකේ පහළ ඉන්නේ අති දුර්ලභෝ. ලක්ෂ කෝටි ගානක එකෙනෙක් නෑ. මේ තරම් අති දුර්ලභයි. හැබැයි වාසනාවර හරි යබඳු බුද්ධිලිය හම්බුන තමයි විග්‍රහ කරලා දැනගන්න හම්බ වෙන්නේ. ඒකෙන් මිදෙන හැටිව. අනික කෙනෙක් මොකද කරන්නේ? ඕවා කර කර හරියන්නේ නැහැ ගනින්ක පොල්. ගහපිය. ගහන්න එනවනම් ගහපිය. මෙච්චර හරියනද ලෝකෙ? උපදෙස් දෙන්නේ ඔය જાති. බැරි නම් ඵලයන් පොලිසියෙම. මාත් අඳන මරක් කීයක් හරි දිහා මාත් මෙහි ගෝල් එකක් දෙන්න පොලිසිය. ඒ පොලිසිය මාත් අඳුරන. උඹ ගිහින් ගියපන්. ඒ જાතියෙන් උපක්‍රමශීලීව ගෙවා ගන්න තමයි මේ ක්‍රම හොයන්නේ. මේ ලාභකීරී ප්‍රහංසා මාර්ග වලට බැහැගත්තේ එක්තරා පිළි. ඔයාගේදී උපක්‍රම වලින් සාත්‍ය නිලධාරීන් අල්ලාගෙන ලෝක සම්මතිය සම්ප්‍රදායන්ගේ පිළිලා ගන්නම් ලබාගෙන එහෙමත් ඉන්න පිටින් ලෝකෙ ඉන්නවා. ඒගොල්ලෝ ඒ જાතියන ලෝකයට සිතාලන. හැබැයි ඒවා එකක්වත් తాවකාලික මෝඩ මාර්ග මිසක් ඒවා යථා මාර්ග නෙමෙයි. තව තවත් කුණු ගොඩ ගොඩ ගහගෙන තවත් යන තැනක් නැති කරගන්න මාර්ගය. මේ හරි මාර්ගයේ ලෝකෙට පෙන්නේ නැහැ අති දුර්ලභයි. ඒක නිසා කරන සද්ධම්මෝ පරම දුර්ලභෝ කිව්වෙත් අන්නේ. සද්ධර්මයේ කියනකොට නිවන් නිවන් කරා යන ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරක් නෙමෙයි සද්ධර්මයේ කියන්නේ. සත්භාවය කරා ගෙනියන්න පුංචි කෑල්ලක් සද්ධර්මයක් වෙනවා. අපි නිකන් පොඩි උපමාවක් කරන් බලමුකෝ මෙහෙම කියන්න. ළමෙක් හොඳට ඉගෙන ගන්න. අවුරුදු ගාණක් ඉගෙනගෙන ගෙනින ඔක්කොම කරලා රෑ දවල් ටිකේ පාඩම් කරලා ඔක්කොම කරලා විභාගෙට යනවා. මේ විභාගෙ කියන පන්න පත්‍රයට උත්තර ලියන්න ලැහැත් වෙනකොට. එයාට අවශ්‍ය කරන දේවල් මොනවද? මම අහවල් විදිහේ දැන් වලට ගිහලා ඉගෙන ගත්තා. විශේෂඥ ගුරු ළඟට ගිහිලා ඉගෙන ගත්තා. හැදාන වල පොත් පාඩම් කළා ඔක්කොම කළා. ඒවා මට දැන් පිළිහිට වෙනවා මට දැන් විභාගයෙන් පාස් වෙනවා. ඔහොම ගියේ තමන්ට අවසීනේ සාක්කුවේ දාන ගියා බෑන. ලියන්න ගියේ බෑන්නේ කාබන් ටික ඉවරලා හිටන් අඟල් කාලක් විතර මේක තිබුණා ලියාගෙන යන්න පොඩ්ඩක් ලියන්නේ ඉවර වුණා. දැන් මොකක් කරන්නද? බෑන පොඩි වුණාට වැඩේ ඉවරයි නේද? මොකද දැඩියන් ඉගෙන ගත්තේ. කවුරුහා පෑන දුන්නේ නැහැ නම් ගියොත් වෙලාවත් යනවා විනාඩි 5යි තව තියෙන්නේ මේක ඉක්මන් කරලා පිළිතුරක් දීලා ලියදියන් කිව්වනම් ඒ වගේ ඉන්නේ දැනගන්න එපා. අනික ඇත්ත එහෙම කියවන මිනිහ ඉවරයි. අර අවුරුදු ගානක ඉගෙනීම විශේෂඥ දැනුම ඔක්කොම අර කාබන් පෑන් කැලෙන් ඉවරයි. එහෙනම් මේ පෑනක් කොච්චර උපනිශ්‍රේ? අර වැඩි දිනන්නේ. ඔක්කොම කරගත්තා හදාගත්තා. මොනවා හරි කෑදරකමට අධිගමන එකක් කෑවා, ලෙඩ වෙන එකක් කෑවා ගියා. හැදුන කරකිල්ල ගොළුවේ ගැටුණා. පෑනක් තියෙනවා, ඔක්කොම තියෙනවා, ඇලිය හැකි. ඔක්කොම ඉවරයි. පොඩි වැඩේ. දැන් මේ වගේ අපි හිතන්න හොඳ නෑ යමක් පුංචි හින්දා මේක වටින්නේ නෑ කියලා. එහෙනම් පුංචි කාලා සද්ධර්මයටයි කියන්නේ කියලා හිතන්න හොඳ නෑ. ඊටාම පුංචි කෑල්ලක් නැති නිසා අපේ භික්ෂුන් වහන්සේ නම 30 අවුරුද්දක් දුක් විඳලා අධිහස් වෙනපත් වෙනවා. උත්සාහයක් වීර්යයක් එන්න එන්න වැඩි කළා. දැනුම කිසි අඩුවකුත් නැහැ. ඇවැටකුත් නැතරමට ඇවැටක් නැතරමට සුද්ධයි. තමන්ගේ වතක්. රකින්නා රකින්නා කරනවා කරනවා මොන විදිහින්වත් අරිහත් ඵලයට පැත්තලා තියෙනවා. අන්තිමට උත්සාහ කරලා ඉතින් මොකද කරන්නේ? ඊට පස්සේ අද වාය හොදන්නේ නාන්නේත් නෑ මොනවත් කරන්නේ හරි හතරටපත් වෙන්න බැරි නම් තුන වෙලාවලක් කමන්නේ යන්නේ නෑ එහෙකට කියලා ඒ වෙලාවලු තරකට වෙන් කරලා අදිත්‍යාණයක් ගත්තා කකුල හොදන්නේ නෑ අතපය හොදන්නේ නෑ නාන්නේත් නෑ මොනවා කරන්නේ මැරුණා කමන්නේ මේ කොහොම හරි වන්නා කියලා වර්ණා වර්ණා කවදා 30 අවුරුද්දක් කියලා බැරිගෙන මතක් කියලා අඬන්න පටන් ගත්තා විඳ විහෙත දැන් මෙච්චර දැනුවත් තිබිච්ච මෙච්චර ඔක්කොම තිබිච්ච අනික් අය අරිහත්ත්වයට පත් වෙන්න උපදෙස් දුන්න ගුරුවරයෙක්. වික්ෂුන් වහන්සේලා. එවතක් නැයි තරමට සීලයක් පිළිසිදුයි. සීල් හතක් පිළිසිදු. මෙහෙම ඉඳලා අන්තිමට 30 අවුරුද්දක් යනකම් කුංජි දෙයක් නැති නිසා බැරි වුණා. උත්සාහයේ වීරිය වැඩි කරනවා මනස අසහනීයටපත් වෙනවා. මානසික ප්‍රීතිය වැඩෙන්නේ. ওই මානසික ප්‍රීතිය කියන එක ලෞකික තමයි. ලෝකෝත්තර නිවනනේ. හැබැයි ප්‍රීති සම්බොජ්ජංගයේදී අයි තියෙන එක පුංචි කොටසක් නැතුව තමයි මේ 30 අවුරුද්දක් කල් ගත කළේ. හැබැයි වැඩි පුංචි කෑල්ලක් කියලා මුළු ත්‍රිප් දෙකේ දැනගත්තා වුණත් වැඩක් නැහැ. මාර්ගයේ ප්‍රතිපදා ඔක්කොම දැනගෙන මේ අනිත්යෙන් අහන්න නැතුව දැනගන්න පුළුවන් ගුරුවරයෙක් නැතුව දැනගන්න තමන්ට හැකියාව තිබුණත් වැඩක් නැහැ. ඔන්නේ පුංචි කෑල්ල නැතිලා 30 අවුරුද්දක් දුක් වෙනවා. හැබැයි ඒ තේරුන්නේ නැහැ. මට මේ ලබන්න බැරි මෙන්න මේ පොඩි කෑල්ල නැති නිසා නේද තමන්ට ඒත් ඉවර ගන්න බැහැ. වැටහින්නේ. අන්තිමට මොකද කරන්නේ? මතක් වෙලා මේ විඳ දුක මතක් වෙලා මේ රහත්ඵලෙ මට ලබන්න බෑ මොකද මං අභව්‍ය පුද්ගලෙයිද ඇයි මට මෙහෙම වෙලා තියෙන්නේ කියලා දුක් වේවි අඬ අඬ ගලක් උඩලා හැම ගිහලා ඉඳගත්ත පුළුවන් තරම් සක්මන් කරමින් භාවනා කරමින් මහා සංවේගීකරපත් වෙලා අඬ අඬ වටවිට බල බල ඉන්නේ මොකද මට මේ වෙලා තියෙන්නේ ඇයි මට අරියත් වෙටපත් වෙන්න බැරි ඔය මන හොඳට හඳ පායලා තිබුණා දැන් හඳ ලස්සනට වායලා තියෙනවා කැලේට හඳේදී ඇවිල්ලා බොහොම සුන්දර අමුතුම සුන්දරත්වය. මේ හඳ දිහා ටිකක් වෙලා බලා හිටියා. මේ පැත්තම සුන්දර කරලා සාන්ත කරලා තියෙනවා මේ හඳේදී. හරි නිශ්චලයි. මෙහෙම නිශ්චල සාන්ත සාගත නෙමෙයි හඳි. ලබ තියෙනවා. කළු දැන් තියෙනවා. මං මෙච්චර කල් සැකපු සීලේ මේ හඳකට දෙවිය විසුද්ධි. මේ හඳේ එළිය ලප තියනවනේ මගේ සීලේ ලපයක්වත් නැහැ. අතන මගෙන් ඇවතක්වා සිද්ධ වෙලා යන්නේ මෙච්චර කාල කීකේ තමන්ගේ සීල ගුණය දී කරන චිත ප්‍රහාදී ලැබෙනවා. අඩුව සම්පූර්ණ අරිහත් වෙටපත් වෙනවා. දැන් අඩු වෙලා තියෙන මොනවද? හිස් අවුරුද්දා බාධක වෙලා තියෙන පුංචි කෑල්ල. ඒක සද්ධර්මයටයි කියන්නේ නැද්ද? ඒ වඩා සද්ධර්මයටයි. ඉතින් අපි මේ යම් කිසි වැඩක් කරනකොට පුංචියට හිතන්න හොඳ නෑ. වරද්දාගත්තොත් සද්ධර්මයේ බාධායි. පුංචි කෑල්ල කියලා සුළුවෙන් සකන්න එක සද්ධර්මයේයි. ඉතින් අපි කරන වැඩවලදී ඔන්නෝම තේරුම් අරගන්නත් අරගෙන තමයි ඒක ප්‍රගුණ කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ සියලු පාන භූතයන් කිරී හිතානුකම්පාවෙන් වාසය කරන පුද්ගලයාට තවත් පාපයක් කරන්න ඉඩ නැති නිසා පළවෙනි ශික්ෂාපදයේ තුලින්ම නිවන් මාර්ගය තියෙනවා. එහෙනම් මේ ආර්ය විනී සියලු සත්‍යයන් කිරී හිතානුකම්පාව නම් නිවන නිවන් මාර්ගත් හැර ලෝක සත්‍යයට තව සැනසෙන්න මගක් නැහැ කියලා දැකලා. ඒ තුලින් ඒ සාන්තිය ලෝකයට පැතීමයි මේ හිතනුකම්පාව. ඉතින් මේ බුද්ධ ශාසනය තුළ මේ ආර්ය විනය තුළ මේ ශික්ෂාපදේ තියෙනවා ඇරින්න. ඔය කියන හිතනුකම්පාව හඳුනා ගන්නවත් අන්‍ය ලෝකයට බැරි නිසා. අන්‍ය ශාසනිකයන්ට බැරි නිසා. මේ ශාසනයෙන් බැහැර පළවෙනි ශික්ෂාව නැහැ. මෙන්න ආර්ය විනය පළවෙනි ශික්ෂාව. පාණාතිපාතා වෙනවනේ සික්ඛාපදං සමාදියාම කියන පදේ නම් බුදුරජාණන් වහන්සේ පහළ වෙන ඉස්සෙල්ලා ලෝකෙ තිබුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශික්ෂාව මේ ආර්ය විනය පිට නැහැ. බුදුරජාණන් වහන්සේගේ මහගණ්ඩ වන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පාණාතිපාතා වෙනවනේ ශික්ෂාව. සතු මරන්නේ කියලා හිතාම කටුලේකට සීමා කරගත්තට කොහොමද මේක යථාර්ථය දකින්නේ? මෙන්න පළවෙනි ශික්ෂාපදේ. සද්ධාධික බුද්ධලයාගේ චිත්ත ප්‍රසාදේ නිසා ප්‍රාණඝාත සත්ව හිංසා අනුන්ට වෙන අවේද අසාධාරණේ දැකලා අනේ ලෝක සත්‍යයට එහෙම වෙන්න දෙන්න හොඳ ඒ වදින්න මං මග පාදන්න හොඳ නෑ යම් කෙනෙකුට දැනසුම ලැබනවා නම් හවත් ගන්න හොඳක් නෑ ඒකම දැනසුම නිවන විමුක්තිය ලබන විමුක්ති සාන්තිය ඒ යන මග තමයි දැනසුම මාර්ගය එහෙනම් මම මේ දන්නේ ඇත්ත හවට්ටන්නේ නැතුව ලෝකයට කියලා ගොඩ ගන්න පුළුවන් කෙනා ගොඩ ගන්න එයාට දේශනා කරනවා බැන්නත් කමක් නැහැ තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නම් බැනුම් අහලා හරියට කියනවා. එහෙමත් කරනවා. ගහන්න ආවත් කමක් නැහැ නිඳා පහත කරත් මට හිඟි හිංසා කරක් කමක් නැහැ. ඒවත් ඉවසගෙන අවදාහරි හෝ හරි මාර්ගයට ගන්න පුළුවන් කෙනෙක් බව පේනවා නම් ඔහුටත් මේ මාර්ගයට හිතෙන් කය වශයෙන් කටයුතු කළ මඟ පාදලා දෙනවා. එහෙමත් ගන්න බැරි අනන්ත අප්‍රමාණ ලෝක සත්‍ය කොටාසයක් මේකේ ඉන්නේ. ඒ කොටසට මොකද කරන්නේ? මම මොනවා කරනද බුදු පියාණන් වහන්සේ මේක ඉස්සෙල්ලාම දැක්කා. ලෞතර බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මයේ කාටද වෙන්නේ කියලා බලනකොට නිය පිටට ගත්ත පස් ටිකක් පිටට මේ ධර්මයේ ගන්න කට්ටිය. සාගයෙන් හත් වෙලා දේශයෙන් දැවිලා මෝහයෙන් මුලා වෙච්ච පුදජන ගතිය ඇති ලෝක සත්‍යයේ මහ පොළවේ පස්වාලි. ලෞතර බුදුයා මං කාට ධර්ම දේශනා කරන්නද? කවුද මේ ධර්මය අරන් සැලසෙන්නේ ඉන්නේ? මේ ආකාරයෙන් ඉඳලා බුදු පියාණන් වහන්සේ දැකලා මේ ලෝක සත්‍යය. ඒ බඳු මේ අනන්ත අප්‍රමාණ සුත්‍ර ජීවිත තිරසන් සතුන්ට සතරපාග අපේලා ඉන්න අසත්පුරුෂ ලෝක සත්වයා. මං කොහොම නිවන් දක්වන්නේ? මං කොහොම බය කියන්නේ? මොනවා කරන්නේ? මොනවා කරන්නේ උපේක්ෂා වෙනවා. අනේ වෙන්නේ. උන්ගේ ඇඟිලි ගහලා මට ඇති වැඩකුත් නෑ. උන් නිවන් දක්වන්නත්. පුළුවන් යමක් ඇත්නම් ඒක කරලා දෙන්න. ඔය අතරේ ත්‍රිසනික හරි හේතු වාසනා එකෙක් ඇත්නම්. භූතේ පිරිතේ හරි ඇත්නම්. ඒකත් ඉන්ද්‍රිය ගහ හරි වනපලයක් අහන්නේ. තිරිසනත් එතන ඇවිල්ලා ලගින්. මාකදී පැහැදීමක් හරි ඇති කරා. දැන් මම ආර්යෙක් නම් ආර්ය කිරී පැහැදුම් මාත්‍රයක් ඇති කරලා තිරිසනට මතු සුගතියක් ලබා ගන්න හිතෙනවා. ඒකට ඒක ලැබේවා. එන තිරිසනෙකුටත් මම ඉංග්‍රීසි ඉඳා කරන්නේ. උන්ගේ චිත්ත ප්‍රහාදයක් මාකදී ඇති වෙනවා නම් ඒකට බාධා පමුණුවන්නේ. ඒ නිසා ඒ සත්‍යය ඒකේ සතුරු වෙලාව නම් ඔහුට විමුක්තියක් හම්බෙන්නේ මඟ පෑදෙන අනාගතයේදී. මෙන්න මේ ආකාරයෙන් දකිමින් තමයි පළවෙනි ශික්ෂා පදේ වඩන්නේ. මෙන්න මේ ක්‍රමයට කරගෙන යන කෙනාට පළවෙනි ශික්ෂාපදයෙන් නිවන තියෙනවා. ලෝකානුකම්පාව, නියම දායනුකම්පාවක් තියෙනවා. මෙන්න මේක දැකගෙන නැතු මේ ලෞකික දායනුකම්පාවක පිළිලා හැම වෙලේ ශික්ෂාව වළඳ ගියාට ආර්ය විනය ශික්ෂාවක්, නිවන් දකින ශික්ෂාවක් මේ වැඩෙන්නෙත් නැහැ. සීල සමාධි ප්‍රඥා පූර්ණ වෙන්නෙත් නැහැ. යෝග තේරුම් ගන්න ඕනේ. ඉතින් දෙවෙනි ශික්ෂාපදේ මොකද්ද? අදින්නා දාන වේරමණී ශික්ෂාපදේ. හොරකම් කිරීමේ වෙන්නේ. කෙටි මාසයන ආයතරය පංච දුස්චාරිතය ක්‍රම දැම්මා. හොරක මෙවෙන් එන්නේ පංච දුස්චර්යයේ දෙවෙනි එක. අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාධිය යන කියන්නේ මොකද අපා හොරකම් කිරීමේ වෙන්ුණාම හරි කියලා එතන ආයෙත් නිගමනය කළා. සිද්ධ වෙන්නේ මොකද්ද? මහා බලවත් ශික්ෂාපදයක මහා විග්‍රහය ඇති අප්‍රමාණ ගුණ ඇති ශික්ෂාපදයක් හොරකම් නොකර ඉඳීමෙන් සම්පූර්ණ වෙනවා කියන දෘෂ්ටියට වැස්සා. දැන් කොයිතරම් දෙයක්ද කියලා. නා අදින්නා දාන වීරමණී ශික්ෂාපදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් ඒ දේශනා කරපු ශික්ෂාපදේ මේ ආර්ය විනයෙන් පිට නැහැ. උපකරන්න ඕනේ. ඒක නැති බව. ඒ ශික්ෂාපදේ අනුගමනය කිරීමේ අන්තිම කෙලවර නිවන. ඒකත් ඔප්පු කරන්න ඕනේ. එතකොට ඒක හරියන්නේ. ජීවිතාන්තයේ තේ රහතන් වහන්සේ නුදුන් දේ ගැන්වෙන්න වෙන නුදුන් දේ ගැන්ම අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන් දේම බලාපොරොත්තු පිරිසිදු ආස පරිහරණය කිනුතු වාසය කරන්නේ. උන්වහන්සේ අනුගමනය කරනවමද? නුදුන් දේ ගැන්වෙන්න එන්න නුදුන් දේ ගැන්ම අතහැර දෙන දෙයක්ම ගන්න මේ දුන් දේම බලාපොරොත්තු ඇතුව පිළිසු වාත පරිහරණයකින් වාසය කරේ. මේ මාගේ දෙවෙනි ශික්ෂාපදය. මේ ශික්ෂාපදය. වීර්යාධික බුද්ධයාර මේ ශික්ෂාපදයේ යාදෙනවා. මොකද මේ ලෝකේ පංචකාම ආසාදයන්ට මුලා වෙලා ඒව පස්සේ යන මිනිස්සු. කල්පනා කරනවා මම මේකෙන් මිදෙන්න ඕනේ. උත්සාහයේ වීරිය තියෙන නිසා උත්සාහ වීරිය යම් මාර්ගයකට නම් ඒ මාර්ගය හරි මිදෙන මාර්ගය. එයා ගන්නවා තීරණය. මම මේ ලෝක සත්‍ය පරිහරණය කරන ලෝකේ තරණය කරන්න යන්නේ නැහැ. ඒ ලෝකෙට බැඳෙන්න මම යන්නේ නැහැ. ඒ අය සම ගැටෙන්න යන්නේ නැහැ. මට මොනවද මට ලැබෙන්න තියෙන්නේ? ලැබෙන දෙයක් ලැබිච්චා. මම ඒකෙන් ජීවත් වෙනවා. දෙන දෙයක් ගන්නවා. දුන්නේ බලාපොරොත්තු වෙන. හැබැයි තරම් කරලා ගැටිලා හැපිලා ඒ જાතියේ මම මේ ලෝකයේත් එක්කලා එකතු වෙන්න යන්නේ. දැන් යාර සතුනක් තියනවද ලෝකෙ? එයාට ලෝකේ සතුනක් නැහැ. හැබැයි හරි අමාරු වැඩ. මහා වීරියක් මහා උත්සාහයක් වෙන වැඩේ කරන්නේ. අහිම කරන්න ගියත් එහෙනම් මම මගේ ඔළුව එරිලේ. අනිත් හැරේ කොහොම හිතක් එනවා. සීලා ගියෝ සීලා ගියා. මම එකක් ඉවසනවා. උත්සාහය විරි නිසා එයාට එහෙම හිතෙනවා. අනේ වීර්යාධිකාර ගැලපෙන ශික්ෂාපදේ තමයි නුදුන් දේ ගන්නෙන්නේ නෙන්න නුදුන් දේ ගන්න අතහැර. දෙන දෙයක්ම ගන්නේ දුන් දේම බලාපොරොත්තු. දෙන දෙයක් ගන්නකම් බලා ඉන්නවා දුන් දෙය බලාපොරොත්තු වෙන අනිකෝ ගණන් ගන්න උන් කාලා. දැන් මෙයා පරිකින. කොච්චර පරිකිනවා උසාහය තියෙන වීර්යය තියෙනවා. පරිකින උගලන්න පුළුවන්. ඒක නමට කවන්නේ. ලැබිච්ච දෙයකින් ජීවත් වෙනවා. මැරුණොත් පරිත්‍යාගය. හිත දරි කරනවා. අනේ උත්සාහවන්තයාට වීර්යවන්තයාට අන්න වීර්යාධික වීර්ය වීර්යාධික කියන ගුණය ඇති. ඒ වගේම අර මේ වීරිය ඉන්ද්‍රිය ඇති කෙනාට මේක රැකන්න පුළුවන්. එයා ඔය ක්‍රමයට යනකොට අපේ මනසට පංචකාමයන්ට පංචේන්ද්‍රියන්ට ඉඩ නැහැ හිඟා ගන්න පංචකාම වස්තුවට ඇඟිලි ගහ ගන්න හිඟා ගන්න. ඒ පොරෙත් අත්හැරලා. පොරකන ලෝකයට ඒවා බාර දී. ලැබෙන හැටියට මං ජීවත් වෙනවා. දැන් එයාට තරගත් හතරක් නැහැ මොකුත් නැහැ. තරගකාරීත්වයක් නැහැ ගැටුමක් නැහැ. ඒකෙම සුද්ධ ජීවිතය. එහෙනම් එයා අතින් අන්ත හිඟි හිංසා කරලා පානගත කරලා ගාඩාවලා ගන්න දෙයක් දැන් තියෙනවා. දෙන දෙකින් ජීවත් වෙන්නේ. දුන් දෙයක්ම ගන්න. හොරෙන් ගන්නකො හොරකම් කරලා ගන්න පුළුවන්ක මොකුත් නැහැ දැන්. හක් වෙලා. ඒ අසාධාරණ විදිහට කාම අයිතුනේ කාම මිත්‍යාචාරයෙන් ගිහින පංචකාම ආස්වාදයන් හොයන්න යන්නේ නැහැ. ඒ අසාධාරණිය කෙරෙන්නේ නැහැ. එයා බොරුවෙන් අනුන් රවට්ටලා ගන්න යන්නේ නැහැ. දෙන දෙයක්ම ගන්නේ දුන් දෙය බලාපොරොත්තු. කේලමෙන් බිඳවලා පරිසු අතිනේ හැඩපාටපත් කරලා ලාභයටපත් කරලා මේ හේතුවක් ගන්න යන්නේ. බෙදලියක්ම ගන්නවා දුන්දේ බලාපොරොත්තු. අන්න ආර්ය මාර්ගයෙන් සමාධිය සුද්ධ වෙන්නේ. මෙන්න සබ්බපාපාස අකරණා වෙන හේතු. දෙවෙනි ශික්ෂාපදේ. කුසලස උපසම්පදාසෝගේ තියෙනවා. මොකද? දුන්දේ බව පිරිසිදු ආත්ම පරිහාමයකින් වාසය කරනවා. අන්න ආර්ය වෙන්නට අහු වෙච්ච කෑල්ල. මොකද පිරිසිදු ආත්ම පරිහාමය. ඒ පිළිහිදු ආත්ම පරිහරණයේ පංචාවිඥා අසහාපතිලාදී යෝගියෙක් යම් තැනක ඉන්නවා නම් ඔය හිමාලය වැනි තැනක. එයාටවත් පිළිහිදු ආත්ම පරිහරණේ නැහැ මේ ආරවිනේ කිව්වේ. එහෙනම් පිළිහිදු ආත්ම පරිහරණය තෝරා ගන්න ඕනේ ඔකට විශ්ේ. වච්චගත පරිබ්‍රාජික සමග බුදුරන් වහන්සේ කරපු කතාව පිළිබඳව හොඳ ලස්සන පැහැදිලි කරලා තියෙනවා පිළිහිදු ආත්ම පරිහරණය. විග්‍රහ කරන්න ගියොත් ගාක් වෙලා යනවා. නමුත් මේකට අවශ්‍ය හරියට ගන්න. යම්කිසි පුද්ගලෙක් නිවන මුල් කරගෙන යම්කිසි ආකාරයක සාන්තියටපත් වෙනවා. මෙන්න මේ නිවන මුල් කරගෙන යම් සාන්තියටපත් වෙන කෙනා දන්නවා. මේ ලෝකයේ යම් සෝයා සම්සිල්ලක් යම් ද්‍රව්‍ය වස්තුවක් අසුරු කරලා ලබනවා නම් රූපකාමයකින්, සද්දකාමයකින්, ගන්ධකාමයකින්, රසකාමයකින්, පොට්ටබ්බකාමයකින් වැනි පංචකාමයකින් යම් ආස්වාදයක් සම්සිල්ලක් ලබනවා නම් මේවා ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ගොඩේ තියෙනවා. මේවෙන් ඒ බලාපොරොත්තු වෙන සැනසීම ලබන්න බෑ. සැනසීම පෙන්න පෙන්න ගිනි දෙන ලෝකේ. කොයිද සැනසීම සහගත තැන? එන පංචාභිඥා අෂ්ට සමාපatti ලෝගිය යෝගිය. එළියට වහින්න නැතුව කැලේකින් ගයින්නේ. එළියට වැසොත් නාරි ලතා කියන මල දැක්කත් සිල්විදේනවා. බයයි සිල්විදේ කියලා. ඒක නේ මහා කැලේම නිකන් ජීවිත කාලේ තියෙනකන් කැලේකින් ගයින්නේ. එළියට වහින්නේ. කෙනෙක් එක්කලා කතාවට යන්න හරි බයයි සිල්බිලේ කිය. බොහෝ අමාරුවෙන් ආරසා කරගෙන හැකලක ඉන්න කොහොම කැනතිද? යමක් නිසා සැනසුමක් ලැබෙනවා. ලැබිච්ච සැනසීම යලි වෙනස් වෙන්නේ නැත්නම්. ඒ බඳු සැනසුමක් යමකින් ලබන්න පුළුවන්ද? මෙන්න මේක ලැබුව කෙනාට කියන පිරිසිදු ආත්ම පරිහරණයක් තියෙනවා. මෙන්න පිරිසිදු ආත්ම පරිහරණය. දැන් කොමුකින්ද ලබන්නේ? ලෝකයේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තේරුම්ගෙන අසාරවන්නා ලෝකයේ අත්හැරීමෙන් නොවැළමීමේ මිදීමෙන් ප්‍රඥාව තුළින් බැහැව දීරණි. මට මහා සංසිඳීමක් පහළ වුණා. මගේ හිත රාගයෙන් සත් වෙන්නේ නැහැ, ද්වේෂයෙන් දැවෙන්නේ නැහැ, මෝහයෙන් මුලා වෙන්නේ නැහැ, නිදහස් වෙලා තියෙනවා. මෙන්න මේ නිදා සාන්තිය සුවයක් ඇතනම් මෙන්න මේකට කියනවා මේ පැවැත්ම තුළ තියෙන කියනවා නම් ආත්ම පරිහරණය කියන ඕකට කියන්න පුළුවන්. ওই මිහා එකක් ලෝකෙට කියන්න එකක්. ඕක කඩන්න බෑ විනින්න බෑ කාටවත්. සත්‍යාවෙන් පහළ වෙච්ච හැර තියෙනවා. මාර්ගඵල අවබෝධ කළ තැන් පටන් ඒ ලැබූ සාන්තිය පූර්ණ කරගෙන පූර්ණ කරගෙන අරිහත් ඵලයෙන් සම්පූර්ණ කරලා අන්තිම අනුපරිශේෂේ නිර්වාණ ධාතුවෙන් කෙලවර කරන තාක්කල් ඒ සැනසීම කරන්න සමති තුන් ලෝකෙම නෑ. මෙන්න මේසා කියනවා යමකට කියනවා නම් ආත්ම පරිහරණයක් කියලා ඔන්න ඔකට කියේ. ඔයිට වඩා මේ ලෝකේ ආත්ම පරිහරණයක් වෙන්නන්න හේතු නෑ කියලා පෙන්වනවා. මෙන්න මේ පිළිසිදු ආත්මපදයේ තේරුම් ගත්තා නම් අන්නේ ඒකයි මම බලාපොරොත්තු වෙන්නේ. වෙන සාන්ත සුවය මේ පැවැත්ම තුල නෑ කියන්නේ නිවනේ සුවය හැරෙන්න. නිවන් මඟ අනුගමනය කරලා නිවන් සුවය හැරෙන්න තවත් අර සුවයක් නෑ කිය. මෙන්න මෙතන හිත පිහිටවාගෙන ඒ සාන්තිය හිත පිහිටවාගෙන ඉන්නවනේ. මෙන්න මෙයාට කියනවා පිරිසිදු ආත්ම පරිහරණයකින් යුතුව වාසය කරන්න කියලා. එන අනුන් සමග ගැටෙන්න සබන් කරන්න යන්නේ දින දෙකක් මාර්ගෙන් ලැබිට හැටි ජීවත් වෙලා ඉඳගෙන ඔය අමාසාන්තියෙන් ජීවත් වෙන පුද්ගලයෙක් ඉන්නවනම් අදින්නා දාන වේරමණී සික්ඛාපදේ පූර්ණ කරගත්ත කෙනා. අන්නේ මගින් ගිහිලා නිවන පූර්ණ කරගත්තා. එයාගෙන සියලු පව් කරයි කුසලයේ වෙන්නා. කුසලස උපසම්පදා. සත්‍යිත පරියෝදාපනා කියන හැමතැන බැඳෙන හිතෙන দমনයේ ඉඳලා බුද්ධාන් ශාසනාව නැත්නම් බුද්ධාඥාව පූර්ණ කරගත්තා. මෙන්න දෙවෙනි සික්ඛාපදයෙන් නිවන් දකින්න ඔය සික්ඛාපදේ තියෙන පුළුවන් දන්නේ සාපනේ. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඒ කාලේ නම් පාවිච්චි කරන්න පුළුවන් පද පදපෙන්. අදහසනේ. නෝ ඔය අදහස තියෙන අපි වාක්‍ය වලක් ඔය අදහසින් කියනවා නම් මේ බුද්ධ ශාසනය පිට නැහැ. එහෙනම් දෙවෙනි ශික්ෂාපදේ මේ ආරේවිණී මිසක් ආරේවිණී පිට නැහැ කියුණු ඕක. තුන්වෙනි ශික්ෂාපදේ අබ්‍රහ්මචර්යා වේරමණී ශික්ෂාපදේ. ජීවිතාන්තයේදී රහතන් වහන්සේ අබ්‍රහ්මචාරියාවෙන් එන්න අබ්‍රහ්මචාරියාව අතර බ්‍රහ්මචාරී වූ. නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් එන්න වාසය කරන්නේ. උන්වහන්සේ අනුගමනය කරන්නා මවද අබ්‍රහ්මචාරියාවෙන් වෙන්න අබ්‍රහ්මචාරියාව අතහැර. නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් උතුම් වූ බ්‍රහ්මචාරී ගුණයෙන් වාසය කරමින් මේ වාගේ තුන්වෙනි ශික්ෂාවයි. මෙන්න නිවන් දකින්න තව මාර්ගය. දැන් මෙතෙන්දී අබ්‍රහ්මචර්යාව මොකද්ද කියලා බලපුවාම අද කියන අබ්‍රහ්මචර්යාව මොකද්ද මේ ආර්යවිනී අබ්‍රහ්මචර්යාව මොකද්ද දැන් මේක දකින්න ලෝකයේ අබ්‍රහ්මචර්යාවෙන් වෙන් වෙලා ඉන්නවා කියන්නේ බ්‍රහ්මචාරී කියලා කියන්නේ ස්ත්‍රියක හෝ පුරුෂයෙක් හෝ ස්ත්‍රී පුරුෂ සම්බන්ධයක් නැතුව ඈත් වෙලා හුදකලාව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්නේ. ඕක තමයි ලෝකයාගේ බ්‍රහ්මචාරී ජීවිතය. බුදු පියාණන් වහන්සේ අහනවා සරියුත් හාමුදුරන්. ඒක අවස්ථාවක්. සාරිපුත්ත අබ්‍රහ්මචාරිය කියනවා අබ්‍රහ්මචාරිය කියනවා මොකද අබ්‍රහ්මචාරිය කියන්නේ? බ්‍රහ්මචාරිය බ්‍රහ්මචාරිය කියනවා මොකද බ්‍රහ්මචාරිය කියන්නේ? උන්වහන්සේ උත්තරයක් දෙනවා. මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මත මිච්ඡා ආජීව මිච්ඡා වායා මිච්ඡා සති මිච්ඡා සමාධිය යන යමක් ඇද්ද මේක අබ්‍රහ්මචර්යාවයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධිය යන යමක් ඇද්ද මෙන්න මේක බ්‍රහ්මචර්යාව හ්ම් සාරිපුත්‍රයේ ගිහිම අනුගත කරලා ගන්නවා මේ ආරේණි බ්‍රහ්මචර්යාව නම් ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය අබ්‍රහ්මචර්යාව නම් ඔය කියන අනාර්ය අෂ්ටාංගික මාර්ගය ඒක අපි ඉවරයි නේ අබ්‍රහ්මචර්යාවෙන් එන්න අබ්‍රහ්මචර්යාව අතහැර ගියේ මොකද මිත්‍යා දිට්ඨි මිත්‍යා සංකප්පාදී මිත්‍යා මාර්ගයේ වෙන් වෙලා එක අතහැරුවා. බ්‍රහ්මචාරී වූයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචාදී ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්ත වෙලා. අන්න බ්‍රහ්මචාරී නීච වූ ගාමිය වූ කාම ධර්මයන්ගෙන් වෙන්න වාසය කරනවා. කාමිය වූ නීච හැටියට ගාම්‍ය හැටියට තුච්ච හැටියට දැකලා ඒ වායින් වෙන් වෙලා වාසය කරනවා. මෙන්න තුන්වෙනි ශික්ෂාව. සද්ධා, වීරිය, සති. සතියෙන් ඉන්න පුළුවන් කෙනාට තමයි පංචකාමයේ වෙනකොට මේවා නීචයි ග්‍රාම්මයි නින්දයි කියලා ඒ නේන මොහොතක් ගන්න දකින්න සතිය තියෙනවා. සතියින්දිය බලවත් යනට ඇහැට රූපයක් පේනකොට මේක රූපකාමීට වැටෙන එක. ක්ෂණිකින් අයින් කරන සතිය තියෙනවා. හන්ට මිහිරි සද්දයක් එනකොටම ඇලෙන් දිහේ ලයින් කරගන්න පුළුවන්. නාසයට ගන්ධයක් එනකොටම ඇලෙන් දිහේ ලයින් කරගන්න පුළුවන්. මොකද සතියෙන් යුතුව ඉන්නේ. අනිත් සතිය අධික පුද්ගලයාට ඔන්න අබ්‍රහ්මචර්යා වේරමණී ශික්ෂාපදේ නිවන් මාර්ගය. බොහෝ ලේසි යන්න පුළුවන්. එහෙනම් ඒ බඳු වන්නා ජීවිතය ගත කරන කෙනාගෙන් ප්‍රාණඝාතයක් අදත් ආදායයක් මුසාවාදයක්, පිසනා වාචා, පරසා වාචා ආදී එකක්වත් කෙරෙන විදිහක් තියෙනවා. සතියෙන් ඉන්න කෙනා. නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්න කෙනා. එකක් වෙන්න පුළුවන්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ ආර්ය විනය විතක් මේකෙන් බැහැර නැත්නම් මේ ආර්ය විනය අබ්‍රහ්මචර්යාව ඉරවන ශික්ෂාවදී තවත් ශාසනයක නෑ. අබ්‍රහ්මචර්යාවෙන් එන්න අබ්‍රහ්මචර්යාව අතහරින කරන සියලු පවුලින් බැහැර වුණා. ධම්මචාරී වූයේ නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් වාසය කරනකොට කුසලස උපසම්පදා වෙන්න. නීචේ වූ ගාම්‍ය කාම ධර්මයන්ගේ බෙහෙනට සජිත පරිය දමනු කියලා. බුද්ධාන් ශාසන සම්පූර්ණ. ඔන්න තුන්වෙනි ශික්ෂාපදේ සම්පූර්ණ වෙනකොට ආර්ය විනී ශික්ෂාපදයක් වෙන්නේ. ඔච්චර විග්‍රහයි. ඉතින් ඥානී තුනේ දෙපෙන් දෙන්න දෙපැත්ත බලාගෙන හිටියද ආහක බලාගෙන හිටියන් හරියයි. දැන් ඕකද අබ්‍රහ්මචාරී. අපි ওই ටිකක් දන්නවා. අන්න හම්බුණා. ඉතින් මේකයි වෙලා තියෙන්නේ කොහොමද නිවන් දකින්නේ? නිවන් මාර්ග තෝරා ගන්න බැරිව මෙච්චර තියෙදි පැහැදිලිව. Tamanට ගැළපෙන එක තෝරාගෙන ඒක යන්නේ නැතුව. ඉතින් පුළුවන් ද ඔය නතු මරන්නේ නැහැ, හොරගම් කරන්නේ නැහැ, කාමයේ වර්ධන නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ, ඔක්කොම හරි කියයි කියන හරියයි. අනික තමයි මුසාවාදා වේරමණී සික්ඛාපදේ. මේ සික්ඛාපදය මේ බුද්ධ ශාසනයෙන් පිට නැහැ. මේක නිවන් මාර්ගය. හැබැයි බොරු කීමේ වැළකීම. ඕක දිහා තියෙන තේරුම සාවාදා වේරමණ සික්ඛාපදේ දන්න දන්න මොකද? බොරු කීමේ වැරදි. බැයිද අබුද්ධෝත්පාද කාලේ ඉති කරේ ඉන්නේ? බොරු කියන තියෙන නෑ ඕව තරම් කියන්නේ. මේ මුසාවාදා වේරමණ සික්ඛාපදේ තිබුණා දෙක. මේ ආරේණිය එකම සික්ඛාවක් අපිට තිබුණා නේ. බුදුරන් වහන්සේ දේශනා කරපු සික්ඛා බුදුරන් වහන්සේ හෝ උන්වහන්සේගෙන් අහගත් කෙනෙක් හැර ඒ ශාසනය කෙනෙක් හැර තව කෙනෙකු හඳුරන්නේ තුන් ලෝකෙම කියන්න දෙන කෙනෙක් නේ. අනික හරි ගෝචරයි. එයා ලෝක සම්මතිය කතා කරනවා. බොරු කීමේ වලකින්. කොහෙද ගියේ? කොළඹ ගියා. නුවර ගියා. ආ බොරුවක් කිව්වා. මොනවාද කෑවේ? බරිගිනේ වේලි වේලි නේද? නම්බුකාරකමද? කුකුල් බසලේ හවල් හවල් දෙයි ගෙනල්ලා. ඊයේ කෑව කාලා ඉන්නත් බෑ හරිය අමාරු. ආ තවත් ඉතුරු. ඒක ගිහින් බලනකොට පාන් රොඩක් වගේ දෙන්න. මොකද? ඒකත් බොරුවක් කිව්වා. දැන් ඒත් ඒක මේ ලෝකේ සමත බොරු. මොනවද කියන්නේ? කන්න ඉුවෙත් නෑද? මොකද? අල්ලපැට එක කන්න ඇවිත්. උඩ කන්න දෙන්නේ නැට කියනවා ගෙදර කන්න ඉුවෙත්. ඒකත් බොරු. දැන් මෙහෙමත් බොරු තියනවලු. නොයේ කාකාර බොරු කියන වැඩ පිළිලක් තියෙනවා. හැබැයි බොරු කීමේ වලකීම කියන එක අපි අරගන්නේ ලෝක සම්මතිය ඔන්න ඕකයි. ওই જાති හැම එකක්ම ලෝක සම්මතිය බොරු තමයි. ඉතින් ඔකද පිසුනා වාචා වේරමණී පරසා වාචා වේරමණී මුසා වාචා වේරමණී නොකියෙ මොකද? පුරු වචන නොකියෙ. ඒ එකක් කටින්නේ කියන්නේ. පිසුනා වාදා වේරමණී කිව්වේ නේ. පිසුනා වාචා වේරමණී. පරසා වාදා කිව්වේ නෑ පරසා වාචා කිව්වා. මුසාවද මුසාවාදා වේරමණී කියනවා. වෙනසක් නැද්දද? වෙනසක්. වචනෙන් සිද්ධ වෙන පව වල බොරු, කේලම්, පරුස වචන ප්‍රලාප කියන හතර වැටෙනවා කියලා තියෙනවා. හැබැයි යෝගෙන් තුනකටම වචනේදීන් එන ශික්ෂාපද. කිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා වේරමණී. මුසා වාචා කියන්නේ නැති එක විතරක් මුසා වාදා කියනවා. මොකද වාදී? බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉතින්ලා වාද 62ක් අරන් තමයි මේ ලෝක සත්‍යය දැඟලුවේ. එකක්වත් ඇත්ත නෙමෙයි. නිවන් දකින්න ඒවා නෙමෙයි. ලෝකේ මුලා කරන මායාවට පත් කරන්නා වූ 62ක් මිත්‍යා දෘෂ්ටි වාද කරගහගෙන. ඔය වාද කර කර යනවා නම් ඔන්න ඕකට කියනවා මුසාවාදී. මෙන්න ආර්ය විනය මුසාවාදී. ජීවිතාන්තයේදී රහතන් වහන්සේ මුසාවාදයෙන් වෙන්න මුසාවාදයේ අතහැර සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍යය ගලපා කතා කරන කතා ඇතිව සත්‍යවාදීව වාසය කරන්නේ. උන්වහන්සේ අනුගමනය කරන්නා මමද මුසාවාදයෙන් වෙන්න මුසාවාදයේ අතහැර සත්‍යවාදී වූයෙන් සත්‍යයෙන් සත්‍යය ගලපා කතා කරන කතා ඇතිව සත්‍යවාදීව වාසය කරමි. මේ මාගේ හතරවෙනි ශික්ෂාව. වෙන ශික්ෂාව. දැන් බොරුවක් නොකියන කියන එකට බලා හුවා කාපසි වෙනස් දෙයක් කරනවා. දැන් ලෝක සත්‍යයට කවදාවත් සත්‍යවාදී පිළිගන්න බෑ ලෞතර බුදුරජාන් වහන්සේ ලෝකේ පහළලා ධර්මයේ දේශනා කළා සත්‍ය ධර්මයේ දේශ සාක්කල්. මේ ධර්මයේ ශ්‍රවණය කළා දරාගෙන තේරුම් ගත්තට පස්සේ පිළිගන්න පුළුවන්. එතකන් පිළිගන්න බෑ. එතකන් සියලුම ලෝක සත්‍යෝ 62ක් මුසාවාදයෙන් කෝකරි එකේ ඉන්නේ. එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කර මුසාවාදයෙන් වෙන් වෙලා සත්‍යවාදී පිළිහිට වෙන යමක් ඇද්ද? සත්‍යවාදී නම් මේ ආර්ය විනී සම්මා දිට්ඨියෙන් හටගන්න ආර්ය සම්මා දිට්ඨියෙන් හටගන්න සම්මා මාර්ගය. මෙතනයි සත්‍යවාදී. 62ක් මුත්‍යාවාද අත්හැරලා සම්මාවාදය පවතින මේ ආරෙවි. අන්නේ සම්මාවාදී නම් බුදුදහම තුල තියෙන ධර්මයේ සම්මාවාද. සත්‍යවාද. මුසාවාදයෙන් වෙන් වෙලා මුසාවාදී අත්හැරපුවාම 62ක් මිත්‍යාවාද අත්හරිනවා. ඒ පස්සේ යන්නේ. ඒව කරගහ ගන්න. ඒ දෘෂ්ටි ඔක්කොම අත්හැරපුවාම එයා ආර්ය සම්මාදිටියටපත් වෙලා. මේ ආර්ය සම්මාදිට්ඨිය කියන එක නැති නිසා මුසාවාදයෙන් වෙන්නවා කියනකොටම ඒ ශික්ෂාපදයේ අන්‍ය ශාසනයෙන් බැහැර ආර්ය විනීතර සීමාවෙත් එකක් වුණා. අන මුසාවාදයන්ට අහු වෙලා කරන යමක් ඇත්නම් පව් සහ ලෝක පැවැත්මට හේතු වෙන සියලු ලෞකිකත්වයන් මුසාවාදයේ තුලයි. මේ මුසාවාදයේ තුල යම්කිසි නියත මිත්‍යා දෘෂ්ටිය හට ගන්නවන්න හේතු වෙන දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් පහළ වෙන වාදයක් තියෙනවා. ඒක හතරපාගත කරන මුසාවාද. අතමහා නරකයට යවන්න පුළුවන්. ඊට අමතරව සාස්ත්‍රවාදී වශයෙන් පිළිලා දෙව්ලෝ සාස්ත්‍රතයි බවලෝ සාස්ත්‍රතයි ආදී වශයෙන් තැන්වල පිළිලා ඒතර හිඳ පිටව ගත්තාම සසර ගමන්ට හේතු වෙනවා විදෙන්න බෑ අවිද්‍යාවෙන් යුක්තයි. නේ අවිද්‍යාව මුල් කරගෙන හටගන්න හැම වාදයක්ම මුසාවාදයෙන් වෙන්නකොට ඉවරයි. අර කොහෙද ගියව කොළඹ ගියා කියලා නුවර ගියා කියන එක මොකද? ඕක වෙන්නේ සිදු නොවුවක් සිදු හැටියට කියම ප්‍රලාපයයි. මෙන්න ඒක වැටෙනවා. සම්පජාන මුසාවාදී විග්‍රහ කරපු දැන් අරගන්න ඕනේ මේ මුසාවාදී හොඳට තව සැකයලා තෝරගන්න. සම්පජාන මුසාවාදී කියන්නේ මොකද්ද කියන්නේ? යමෙක් රජුන් මැදට ගියේ හෝ ඒ වගේම ජනමාධ්‍යයක් මැදට ගියේ හෝ ന്യാයයන් මැදට ගියේ හෝ යමක් දන්නේ නම් ඒ කියවයි කීකල්හි නොදන්නේම දන්නේ යයි කියයි දන්නේම නොදන්නේ යයි කියයි නොදක්නේම දක්නේ යයි කියයි දක්නේම නොදක්නේ යයි කියයි මෙසේ ලාභයක් කීර්තියක් බලාපොරොත්තු වෙන්න හෝ මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්නේද සම්පජාන මුසාවාදී වේ. අන මුසාවාදී විග්‍රහ කරු ත්‍රිපිටකයේ තවතැනක විස්තරය. දන්නේම නොදන්නේයයි කියයි, දක්නේම නොදක්නේයයි කියයි. නොදන්නේම දන්නේයයි කියයි, නොදක්නේම දක්නේයයි කියයි. නොඇසුවේම ඇසුවේයයි කියයි, ඇසුවේම නොඇසුවේයයි කියයි කියලා කැලලක් එහෙම ඒකේ නෑ. වචන ටිකක් සම්බන්ධ වුණා. දන්නවා දකිනවා, දන්නේ නැහැ දකින්නේ. මේ වචන දෙක. ලෝක සම්මතියේ දන්නවා කියන්නේ නැහැ කියන්නේ. මේ ලෞකික දේවල් පිළිබඳ මොනවා හරි පුරවාගෙන තියනම් ඔළුවේ. ඕවෙන් එයා දැනුම ප්‍රකාශ කරනවා මම දන්නවා කියලා. ඇහැට මොනවා හරි පේන්න තිබුණා දැක්කම මම ඒක දැක්කා කියලා. හීනෙන් හරි කමක් නැහැ නේද මනෝලෝකයෙන් හරි කමක් නැහැ දැක්කම ඒකත් මුල් කරගෙන දැක්කා කියන්න පුළුවන්. මේ ලෝකයාගේ දැනීම සහ දැකීම හොමයි. අන්න එහෙම දැකලා හිටන් මම දන්නේ නැහැ දැක්කේ නැහැ කියලා යම්කිසි ලාභයක් කියන නිසා කියන එක ලෞකික මුසාවාද. මේක ලෝක සම්මත වූදී. ඔතන පෙන්නපු දන්නවා දකින්නවා කියන්නේ මොකද්ද? ඕක තෝරාගෙන ඉන්න ඕන. මොනවද දන්නේ මොනවද දැක්කේ? දන්නවා දකින්නවා කියන දෙකක් තියෙනවා මේ ආරේ. ආර්ය විභාවයටපත් වෙනකොට දැනගන්න ඕනේ දැක ගන්න ඕනේ. දන්නේ නැත්නම් දැක්කේ නැත්නම් ඌ ආර්යෙක් නෙවෙයි. කුමක් දැනගත යුතුද කුමක් දැකගත යුතුද? මෙන්න මේක තෝරාගෙන ඉන්න. අපිට ඕන හැටියට තෝරලත් බෑ. මොකද ධර්මයේ සාක්ෂිත්ව ඕනේ. ඔය තෝරා ගන්න. එක අවස්ථාවක ආනන්ද හාමුදුරුව චාරිකාවක් වඩන වෙලාවක ඔය අන්‍ය පරිප්‍රාජික සොටු පොලක් ළඟ පෑන් පහත් වෙන්නේ දැන් නාගන්න ගියා. එතන නාන්න යන මේ සොටු පොලේ ඉන්න 10 දෙනෙක් විතර ඉන්න පරිප්‍රාජිකයෝ. මහා තර්කවාදී. හාමුදුරුවන්ට එහෙම යන්න දෙන්නේ නැහැ පලාතරක් කොටු කරගෙන තර්කවාද කරලා නිග්‍රහ කරලා ඒගොල්ලෝ hina වෙනවා ඒගොල්ලෝ දිනනවා. මේ මොකද මේ බමුණු ගති ලක්ෂණේ හැටි. පරිප්‍රාජිකින්ගේ හැටි. ආන් අද කාලෙකින් ඇවිදලා ඉන්නවා. ඒ කෙනෙක් කොටු කරගමු කියලා. කවුද කියලා දන්නේ හාමුදුරුවෝ කියලා විතරයි දන්නේ. එයින් බොහොම සම්බැරි දෙයක් නම් අද හොඳට මඩවන්න පුළුවන් කියලා හිතන තමයි අර පරිබ්‍රාජිකී ආවේ. එවත් නියම කවුද? කාගේ ශ්‍රාවකයෙක්ද? ඔහුගෙන් ආන. බෞද්ධ ගෞතමයන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ. මම උන්වහන්සේගේ ශ්‍රාවකයෙක්. එහෙනම් දන්නව ඇති නේද? දකින්නවද? දන්නවද? ওই වතෙන් දෙකයි. ඔව් මම දන්නවා දකින්නවා. කියන්නකො එහෙනම්. මැරලා උපදිනවද? මම හොයන්නේ නැහැ. මොනවාද උත්තරයද? මේ මැරිච්චාම උපදින්නේ නැද්ද? තව එකක් අහන්න. මම හොයන්නේ නැහැ. ආත්මය කියන්නේ මේක ඇතුලේ. කය ඇතුලේ. මම හොයන්නේ නැහැ. ආත්මයෙන් කයින් පිටව තියෙන්නේ. මම හොයන්නේ නැහැ. ආත්මය මොන පාටද? ගන්නවද? මම හොයන්නේ නැහැ. ඔය උත්තරේ දෙනවා හරහරේ. ඊළඟ කොක්කන දාලා ඉනහලා කොහොමද පරිවාරුවේ? දන්නවා දකින්න. දැන් බලනකොට දන්න කේරවලුකුත් නෑ දැක දෙයක්කුත් නෑ. මෙහෙම කියලා hina වෙන්න පටන් ගත්තා. ඇවැත්නි මම දැනුත් කියනවා මම දන්නවා දකින්නවා කිය. දන්න හිඳමයි දන්නවා කිව්වේ. දකින්න හිඳමයි දකින්නවා කිව්වේ. ඔප්පු කරන්නේ. මොකද දන්නේ? දැන් අපි මෙච්චර ප්‍රශ්න ඇහුවා. කොහොමද දන්නේ? මම ඒක විග්‍රහ කරලා දෙන්න. ඔබ අහනවා මේ මරණට පස්සේ ගිහින් උපදිනවා. ඒක ප්‍රශ්නේ. මම දකිනවා මෙන්න මෙහෙම දෙයක්. මම දන්නවා ඔබලා අනේක යථාර්ථය. ඔබලා පස්ස දෙකක් එකතු වෙලා නොදන්න තර්කයක් අරගෙන. දෙයක් අර කල්පයක් අරගෙන. Tamange බහැපු මතයක් අරෝ කියන. ගන්නහම කියන උපදිනවා. තව කට්ටියගෙන උපදින්නේ නැහැ කියන. දැන් තර්කවාද කරන්නේ එහෙම මෙහෙම කරුණු හොයාගෙන උපදිනවා කියන කට්ටියට එහෙම කරුණු පෙන්නනවා උපදින්නේ නැහැ කියන කට්ටිය මෙහෙම කරුණු පෙන්නනවා. ඔය විදිහට කියනවා. පැරදිච්ච කෙනා සංවේගයට පත් වෙලා හුලා ගන්නවා. දිනපු කෙනා උද්දාම වෙලා hina වෙවි. උද්දාමිච්ච කාට ඇලීම, පැරදිච්ච කාට ගැටීම. ওই දෙන්නාගේ ඉන්නගේ තියෙන මුලාව. මුල ඇලීමයි මුලාවයි ගැටීමයි මුලාවයි කියන මේ තුනේ යනකොටම ඇලීමේ ගැටීමේ මුලාවේ ලෝභ දේශ මොහයන්ගේ උඹලා හැක සරණා මිස. උඹලාට නිවනක් නෑ කියලා මම දකිනවා. අන්තිමට බලලා හම් වෙන්න තියෙන්නේ දුගතිය මිසක් වෙන එකක් නෑ කියලා මම දන්නවා. ඔන්නක මම දන්නවා දකිනවා. ඔය ප්‍රශ්න 10ටම ওই විදිහට උත්තර දුන්නා. ආත්මයක් තියෙනවද අහනවා නැද්ද අහනවා. වලාම එකතු වෙලා කොටසක් තියෙනවා කියනවා කොටසක් නැහැ කියනවා. ඒ පිළිබඳ කිසිම දැනුමකුත් නැහැ, දන්නේත් නැහැ මොකද්ද කිව්වේ කියලා. ඉතින් තර්කවාදියා ගොඩනගාගෙන ලෞකික තර්කවාදයක විහිදලා වාදයට හමුවෙක තුරගත කෙනා දිනනවා, අනිකා වැරදෙනවා, වැරදිච්ච කෙනා අකුලා ගන්නවා, දිනපු කෙනා උද්දා වෙනවා, ඇලීමයි ගැටීමයි මුලාවයි කියන ওই තුනේ උඹලා හරිසන උඹලාට නිවනක් නෑ. මම ඕක දකිනවා, ඕක දන්නවා. මෙන්න දන්නේ එක දකින්නේ හොයාගන්නේ. මොකද්ද දන්නේ? තමයි. ඔය ඔක්කොම දෘෂ්ටි. ඔය දෘෂ්ටි වලට බහලා තර්කවාද කර කර ඉන්න ඔබලත්. නිවනක් නෑ ඔය 62ක් මිත්‍යා දෘෂ්ටි. නිවන් මාර්ගක් නෙමෙයි කියලා මම දන්නවා. දකින්නේ මොකද? ඕකෙන් අත්හැරලා මෙන්න මේ යථාභූතය ලබා ගන්න යම් මාර්ගයක් නම් ලෝක යථාර්ථය තේරෙන්න මෙන්න මේක දැක්කනම් එයාට නිවන තියාගත් මම දන්නවා මම ඒක දකිනවා. ඒ නිසා මම අදත් කියනවා දැනුත් කියනවා මම දන්නවා දකිනවා කියන ඔන්න ඔය හිතුවේ. බිම් බලාගෙන අර ඔක්කොම කරලා ඔබේ නම මොකද්ද කියලා. අර තමයි ධර්ම භාණ්ඩාගාරික ආනන්ද කියන්නේ. ඔබ වහන්සේගේ නම කල්පි ඇහුවනම් එහෙනම් මේ පැත්ත බලාතුරේ ඉන්නේ. ඔය අමහපු නැති හින්දා තමයි අද මේ ආවේ. අපිට සමා වෙන්න අපි යනවා කියලා විදාර ගන්න යන්න කියලා. දැන් මේ කතාවෙන් අපිට වැදගත් දෙයක් මෙතන තියෙනවා මොකද්ද? මේ දන්නවා කියන්නේ දකින්නවා කියන්නේ මේ ලෞකික දේවල් පිළිබඳව කටපාඩම් කරගත්ත මතක සටහන් අරයාගේ නම මේකයි මෙයාගේ නම මේකයි ඕවා දන්නවා කියන එක. අරයා දැක්කා මෙයා දැක්කා මේ වැඩේ මම අත්දැකීම් ලැබුවා මට මේක හොඳට තේරෙනවා. ඔය මේ ලෞකික දේවල් දකින්න එක දන්නේ එකද? නෑ ඕවා ඔක්කොම නොදන්න නොදකින්න ලෝකයාගේ දෘෂ්ටි. යමෙක් දුක දුක හැටියට දකිනවා නම් දන්නවනම් දුකට හේතුව දුකට හේතුව හැටියට දකිනවා නම් දන්නවනම් දුක්ඛ නිරෝධේ දුක්ඛ නිරෝධේ හැටියට දකිනවා නම් දන්නවනම් දුක්ඛ නිරෝධගාමී මාර්ගයේ දුක්ඛ නිරෝධගාමී මාර්ගය හැටියට දකිනවා නම් දන්නවනම් අන්‍යයා දකින්න කෙනා දන්න කෙනා මෙන්න මෙතෙන්දී දන්නවා නම් දකිනවා නම් එයාගේ සත්‍යවාදී තියෙනවා. එයා දුක දුක හැටියට කතා කරනවා දුකට හේතුව දුකට හේතුව හැටියට පෙන්නනවා. දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධය හැටියට පෙන්නනවා මාර්ගය මාර්ගය හැටියට පෙන්නනවා. එයාගේ යම් වාදයක් නැත්නම් සත්‍යවාදී. එයා සත්‍යයේ සත්‍යය ගලපලාම පෙන්නනවා. මෙන්න හේතුඵල. මෙන්න මේ කතාවේ සත්‍යවාදීව වාසය කරගෙන අර කියනවා මුසාවාදා වෙනවනි ශික්ෂාපදේ ආරක්ෂා කරගන්න කියලා. දැන් පුළුවන් දෙවැඩි අන්න යන්න කරන්න. දැන් ඔය මුසාවාදා වෙනවනි ශික්ෂාපදේ මේ ආරි විනය පිළ නෑ කියවන්න ඕනේ. හැබැයි බොරු කියන්නේ නැතුව ඉන්න නෑ ඕන තරම් හිටියා. නමුත් අද වෙනකොට පටු අර්ථයකට සීමා වෙලා තියෙනවා කියනකොට. අනික තමයි සුරා මේවේ මජ්ජපමා දත්තානා වේරමණී සික්කාව. මොකද්ද? මත්පැන් බොන්නේ. අබුද්ධෝත්පාද කාලේ මත්පැන් බොන්නේ නැති අය හිටියේ නැද්ද? මේ ශාසනයෙන් බහැර මත්පැන් බොන්නේ නැති අය නැද්ද? මේ ආර්ය විනී සික්ඛාවක් නිවන් දකින්න මඟ තියෙන එකක් අනාර්යයන්ටත් නැහැ. මේ ශාසනයෙන් පිටත් නැහැ. එනනම් මේ පංච ශික්ෂාව මේ බුද්ධ ශාසනයේ ඉතරයි. එහෙනම් මොකද එතන කිව්වේ? සුරා මේරේ මජ්ජ පමාදත්තානා වේරමණී ශික්ෂාපද. දැන් ප්‍රාණඝාතයෙන් වෙන්වීමට පාණාතිපාතා වේරමණී කියන්න පුළුවන්. හොරමර වලින් වෙන්වීමට අදින්නා දානා වේරමණී කියන්න පුළුවන්. ඒ වගේම කාමමිත්‍යාචාරයෙන් හරි අබ්‍රහ්මචාරියන් හරි වෙන්වීමට අබ්‍රහ්මචාරියා වේරමණී සෝ කාමේසු මිත්‍යාචාරා වේරමණී කියන්න පුළුවන්. බොරු කීමේ වෙන්වීමට මුසාවාදා වේරමණී කියන්නත් පුළුවන්. ඇයි මත්පැන් බීමෙන් වෙන්වීමට සුරාමේරේ වේරමණී සික්ඛාපදං සමාදියාමියෝ කිය කැලලක් දැන් මේ අතරමඟ. පාණාති පාදා වේරමණී අදින්නා දානා වේරමණී කාමීසු මිච්ඡාචාරා වේරමණී මුසාවාදා වේරමණී සුරාමේරේ වේරමණී කියවනම් සම්පූර්ණ නැද්ද? මත්පැන් බීමේ වලකින් කියන එක. ඒකද මජ්ජපමාදත්තාන වේරමණී කියලා තියෙනවා. මැදට තියෙනවනේ කැලේ තව. මජ්ජපමාදත්තාන කියලා. ඉතින් ඔය නිසා ඕක වරද්දාගත්ත කට්ටිය ඒ මද පමණට ගන්නේ බෙන් යන්න කියනවා මත් වෙන ප්‍රමාණයට ගන්න එපා කියලා කියා තියෙන කියලා ඔහොම කැලි හදාගෙන ටික ටික වුණා. මත් වෙන්නේ නැති ගන්න. ওই જાතියව අරගෙන හදාගෙන තියෙනවා. ඒ කියන්නේ සුරාමේදී වේරමණී කියවනන්නේ සම්පූර්ණ තහන මත් වෙන. දැන් මජ්ජ පමාදත්තාන කියන කැලලක තියෙන්නේ මොකද කියලා බලපුවාම තෝරා ගන්න බැරුවාම බහිනවම කැලලක. එක එක අර්ථවල වහිනවා. මත් වෙන පමණට ගැනීමේ වෙන්වීමේ ශික්ෂාවදී කියලා හදාගන්න අපි ලක්කා. දැන් මොකක්ද ඔතන පේන්නේ? දැන් ඔතන තියෙනවා සබ්බ පාපාස කරණා කියන එකේ කොටසක් ඕකෙත් තියෙනවා. කුසලස උපසම්පදා කියලා කොටසකුත් ඕකේ තියෙනවා. සචිත්ත පරියෝදාපනා කියන කොටසකුත් ඕකේ තියෙනවා. එහෙනම් ඒ ශික්ෂාපදේ ලෝක සම්මතේ නම් මත්පැන් නොබී ඉන්න එක තමයි. මත් පානය නොකර මත්පැන් නොබී ඉන්නේ. හැබැයි ඊට වඩා ගැඹුරු දෙයක් ඕකේ තිබුණා. නමුත් හෙලාටුවා වෙනකොට දැන් තියෙන හදාගත්තට වා නිසා බොහෝ කොටම සුරාවයි මේරයයි තෝරන්න කියලා පංච සුරා සහ මේරා මේරේ තෝරනවා. දැන් පංච සුරා අටුවා පොතල විග්‍රහ කරනවා. ජීවිතාන්තයේත් එක්කේ රහතන් වහන්සේ මදේට හේතු වෙන ප්‍රමාදයට හේතු වෙන ලෝ අල්ලා ගැනීමට ලෝ පිහිටීමට හේතු වෙන. යම් සුරාවක් ඇද්ද මේරයක් ඇද්ද එයින් වෙන්න නිමන්ත හිත පිහිටුවා වාසය කරන්නේ. උන්වහන්සේ අනුගමනය කරන්නා මවද මදයට හේතු වෙන ප්‍රමාදයට හේතු වෙන ලෝව අල්ලා ගැනීමට හේතු සුරාවක් ඇද්ද මේරයක් ඇද්ද එයින් වෙන්න නිවට හිර පිටවා වාසය කරනවා දැන් ඉතින් මදයට හේතු වෙන ප්‍රමාදයට හේතු වෙන අල්ලා ගැනීමට හේතු වෙන සුරාවයි මේරයයි හොයාගන්න ඕනේ ඒවෙන් තමයි මත් කරන්නේ ප්‍රමාද කරන්නේ අල්ලවන්නේ මේ ලෝක සත්‍යනේ විදෙන්න බැරුව ඉන්නේ තහන නිසා ඔය තහන කරන්නේ ලෝකේම තහන කරන්නේ මේකෙම බැඳිලා පීඩනවා. මොකක් නිසාද? සුරාව නිසා මේරිය නිසා. දැන් සුරා කිව්වේ මොකද? හත්යන් වල සුරා කිව්වේ මොකද? තාන කියන්නේ තාන. තාන අන්තරයෙන් කියන්නේ තාන කියන්නේ පීඩන කරන. යම් තැනක පීඩනවා නම් තාන කරනවා. යම් පිළිදෙන තහන. යම් පිළිදෙනක තබනවා පිළිදාගෙන ඉන්නවා කියන එකයි. උත්හානියම කියන්නේ. අන්න ඒකයි. සුරා මේරේ මජ්ජ පමාද තහන්. ඔය පහෙන් වෙන් වෙන්න ඕනේ. දැන් උතන තමයි වැදගත්ම තේ. ප්‍රඥාවන්තයා හොයාගන්නේ ඕකයි. මොකද්ද? එයා දකිනවා. සුරා දකිනවා මේරේ දකිනවා. ලෞකිකත්වයේ සුරා පහක් වෙන් කරලා තියෙනවා. ඉතින් ඕකට කුස්ප සුරා, පල්ලව සුරා, ඕදන සුරා, පිට සුරා, ඉතින් ඔය ආදි වශයෙන් සුරා පහකට වෙන් කරලා හදා ගන්නවා. දැන් ওই විදිහට ගියාම පෙටි සුරා, කුඩු සුරා අඳුම් ගා කියනවා. ඒවට ගත්තොත් එහෙනම් දාන්න එකක් නෑ ඒවා වොන්න පුළුවන්. අපිට මල් සුරා ගන්නෑ, කුඩු සුරා ගන්නෙ නෑ. මේ කුඩු සුරා නෙවෙයි තියෙන්නේ. ඕදන සුරා කියයි, පල් කරපර වාසව සුරා කියයි. ඔය ටික. ඉතින් එතකොට සුරා පහක්ම තියෙනවා. මොනවා සුරා කියන්නේ? තරාගයේ මත් වෙන නිසා සුරා වෙනවා. තරාගික බව. තරාගය ගත්තහම මේරා කියන්නේ මිහිරියාව. තරාගයයි මිහිරියාවයි දෙක තමයි සුරාවයි මේරයයි කියන්නේ. රූප රාග, ශබ්ද රාග, ගන්ධ රාග, රස රාග, පොට්ටාප රාග කියන මේ පංච කාම රාගයේ මත් වෙලා. මෙන්න පංචකාමී නැවති මේ ඕග. කාම ඕගය, කාම ආසවය, මෙන්න මත් වෙන්නේ නේද? පංච මත් කරන පස් වර්ගය. සුරා පහ. සත්ව සුරා. නැත්නම් රූප සුරා, ශබ්ද සුරා, ගන්ධ සුරා, රස සුරා, පොට්ටබ්බ සුරා. කාම සුරාව තමයි මේ ගන්නේ පංච කාම සුරාව. ඕකේ තමයි මිහිරියාව තියෙන්නේ. ඔන්නේ සුරාවෙන් මේ පංචකාමීන් නැවිද සරාගයේ මිහිරියාවටපත් වෙනවා. ඉන්නකොට. මේ පුදුලියා ඒකෙන් මත් වෙනවා. කාමයේ මත් වෙනවා. මත් වුණාට පස්සේ මේ කාම ලෝකේ දාලා යන්න බෑ තහන. මේකෙම ඇදිලා, බැඳිලා. මෙන්න මේකෙන් වෙන් කිරීමට නම් මොකද කරන්න ඕනේ? අන්න ශික්ෂාපදයෙන් දකින්න ඕනේ. මේවා අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා යථාර්ථය. දැකරවල පංචකාමී අසාරයි. අසාරවන මේ පංචකාමයන්ගේ මට මත් වෙන්න ප්‍රමාදයෙන් අල්ලගන්න වස්නා එකක්වත් නැහැ. අන්න ප්‍රඥාවෙන් ප්‍රඥාධිකයා ඕක දැක්කනම් එයා මොකද කරන්නේ? සියලු පෞටිබිනි ඔය අල්ලන්න ගිහින් ඒක අත්හැරලා ගියා නම් ඒකේ වෙමුණා නම් කුසල අසුර සම්පත. නිවැරදි හිත පිටව ගත්තා නම් ඈ ඉතින් ඒක කරගත්තා නම් මොකද වෙන්නේ? අන්න අපිට සම්පූර්ණ තේරුම් ගන්න පුළුවන්. සබ්බපාපස කරනම් කුසල සුපන්ත සජිත පරිදපන කියන ඔය කියන්නේ. ඔය ශික්ෂාවදී ඔය ශික්ෂාවදී ඔය විදිහට අත්හැරලා ගියොත් ඕක මේ ආර්ය වෙනින්ද පිටද? මත්පැන් ඔබ ඉන්න අය පිට අනාර්ය ශාසනවත් ඉන්න පුළුවන්. ඒක ශික්ෂාපදයක් නම් එහෙම ආර්ය විනයට ගලපන්න බෑ. මෙන්න මේ පංච ශික්ෂාව තුල දැන් පාස් නෑ මජ්ජ මජ්ජ කියන්නේ මතේම අජ්ජ කියන වචනේ පෙන්නන්නේ මා අජ්ජ කියන වචනේ පෙන්නන්නේ ජනිත නොවි මා අජ්ජ කියන්නේ ජනිත නොවන්නේ නෑ කියන එකයි. මතු මතු හටගන්න හේතු වෙනවා. මජ්ජ වෙන්නේ. මා අජ්ජ මජ්ජ මා කියන වචනේ පෙන්වන්නේ මිදෙනවා කියන එකයි. ජය කියන්නේ ජනිත වීම. අජ්ජය කියන්නේ ජනිත නොවීම. ජනිත නොවීමෙන් මිදුණොත් මොකද වෙන්නේ? යලි යලි ජනිත කරනවා. දැන් මතු මතු හට ගන්න. කාමයන් නිසා හටගන්නේ. මේ ප්‍රමාදයි. අයිති ඔයා කරින් ඒතර ප්‍රමාදයි. ලෝකේ හිටිනවා. ඒක තානයි. ලෝකේ බැඳිලා ඉතින් නිවන් දකින්න බැහැ. අත්හැරි මිදින වෙදී යන්නේ. අල්ලගෙන. ඒකේ වෙන් වෙන නම් මොකද කරන්න ඕනේ? ශික්ෂාපදේ අන්න දකින්න නිවට හිත පිහිටන අල්ලන්තයක් නේ. අත්හැරීම හැර නොවැල්ම හැර විදීම හැර තවත් සුවයක් නේ. ප්‍රඥාවන්තය. එයාට එකක්වත් වෙන ඒවා හොයන්න යන්නේ කොතනකවත් ඇල්ලුවේ නෑ. එයාට කිසිම අරමුණක් අල්ලා ගන්න ඕනේ නිවන් දකින්න. එකක්වත් අල්ලන්නේ නැතුව කෙලිම ඉල්ල කරව නිවන් මාර්ගය හම්බ වෙනවා එයාට. මේ මාර්ගයේ ප්‍රඥාධික නිවන් දකින්න. ඔන්න ශික්ෂාපද පහ තියෙන්නේ ඔය ක්‍රමයේ නිවන් දකින්න. මේ පංච ශික්ෂා කියන්නේ ඕකයි. හ්ම්? දැන් පස් පව් කිව්වේ ඕකයි. දැන් මේ රෝගේ තියෙන තරම් පව් පහකට බෙදලා තියෙනවා. දැන් ওই ওই පහම කාණඝාතයෙන් යම් පාවක් සිද්ධ වෙනවා නම් අජත්තා දානයේදී කාමීත්‍යාචාරය එතකොට මේ ඒවා මුසාවාද සුරාමීරිය මජ්ජපවාදත්තා. ඔව්. දැන් සතුන් මරන්නේ නැතුව හොරකම් කරන්නේ නැතුව කාමයේ වර්ධ වාසික නැතුව බොරු කියන්නේ නැතුව මත්පැන් බොන්නේ නැතුව යම් කෙනෙක් හිටියට. තාපාව කොච්චර තියෙනවද? පව් ඉවරයි. පව් හයක් නැහැ. පව් පහයි, පස් පව්. දැන් සියලු පව් සබ්බපාපාස කියන ඔක ආරම්භ වෙන්නේ. එහෙනම් මත්පැන් බොන්න නැතුව ඉන්නේ. අපි හිතමු මත්පැන් බොන්නේ නැහැ. යම් කිසි මිනිස්සෙක් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඔය කීය කියරි හම්බ කරලා හම්බ කරලා කාටි පොට්ටනියක් හදාගෙන ඕක මහා ලෝභකමට තියාගෙන කවුරුවා ගනී කියලා ඕක ඉතින් අතර මුල්ලේ මේ මුල්ලේ හංගාගෙන කොට්ටියස්සේ ගහගෙන ඕකම උදීන රැයනකම් බල බල ඉතින් ඕකේ තියන්න මැරිලා යනවා මැරෙනකොටත් ඕක බදාගෙන මැරෙනවා. කවුරු වෙන්නේ? ඒකාන්තිය මල පෙරිතියක මල පෙරිතියක වෙනවනේ ඕකට අල්ලගෙන. මුදලට ආසාවයි. හොඳයි ඔහු සතු මැරුවද? හොරකම් කළාද? කාමයේ වර්ධනය කරනවද? බොරු කිව්වද? මත්පැන් බිව්වද? පහම නෑ. දැන් පස්පව ගහපම සතුන් මැරීම හොරකම් කිරීම කාමයේ වර්ධනය බොරු කිව්ව මත්පැන් බිව්ව පස්පව. දැන් ඔය පහම පහම කළාද? පවු නොකර අපාගත වෙන්න පුළුවන්ද? වෙන්නත් බෑ. එහෙනම් පෙරේතියෙකුනේ මොකේ මොනවා කරලාද? තමන්ම හරි හම්බ කරගත්ත දැහැමින් සාධාරණයි කියලා හරි හම්බ කරගත්ත සල්ලි පුටේට ආසාව. දැන් ඒක මොන පවද? අර පහේ කෝකරද දාන්නේ? සතුන් මැරීමට දාන්නද, හොරකම් කිරීමට දාන්නද, කාමයේ වර්ධනයට දාන්නද, බොරු කීමට දාන්නද, මත්පැන් බීමට දාන්නද? ඒ පහම නොකරපු ඔය ගෑනු කෙනා හරි, පිරිමි කෙනා හරි, මල පෙරේතියෙක් හරි, මල පෙරේතියෙක් හරි උනි අර සල්ලි පුටේට තිබිලි ආසාවෙන් බැලිලා. දැන් ඒක පව් පහෙන් කෝකරද දාන්නද? පස් පව් කියන්නේ සතු මරන්න හොරගම් කිරීම කාමයේ වර්ධනය බුද්ධික මත්යන් විය පහ පවුනා. ඔය පහට දාලා පෙන්නන්න ඕනේ. නැත්නම් අපාය යන්නද? පවු නැතුව අපාය යන්නත් බැහැ. හය පවු ඇති ඒක. මම කොයි එකද දාන්නේ? අන්න කොටු වෙනද? තරාගින් මිහිරියාවෙන් මත් වෙලා ප්‍රමාදයා ලෝකේ අල්ලගන්නේ කියන අතර හලිපුතනේ. අපි ළඟට පස්සේ නේද? ඒකෙන් අහක් වෙච්ච එකම පාපයක් අසෙන් කරන්න බෑ. ලෝකේ මොන දේ ගැන හරි ආසාය පුද්ගලෙක් වලොත් එයා සතු මරන්නේ නැහැ හොරකම් කරන්නේ නැහැ කාමයේ වර්ධව හැතිලත් නැහැ බොරු කියලත් නැහැ මත්පැන් විලත් නැහැ තමා කාමයේ වර්ධව නැහැ තමන්ගේ භාර්යාවට සාතුසියාව ස්වාමියාට භාර්යාව හෝ ඇලුම් ගැලුම් කරගෙන ඉන්නවා ආ ඒ මත්තේම ඇහි ඇහි ඉඳලා වැටලා යනවා එන්නද මල පිළිට හරි මල පිළිට විතර අර මොන්සේ පස්සේ හරි ගෑනි පස්සේ හොඳට පැහැදිලි දෙයක් ලෝකයද ඒක නෑ කියන්න බෑ එමෝකෙන් දිදෙන්ට ආවා අපේ එක කතාවක් තියෙනවා. ඒක කතාවක් එක්තරා ස්ත්‍රියක් තමන්ගේ ස්වාමිපුරුෂයාගේ මල්ලිත් එක්කලා හිටවත් වුණා. දැන් මේ මල්ලිත් එක්කලා පවුල් කන එක මේ භාර්යාවට හරිම ප්‍රියයි. අර ස්වාමිපුරුෂයා ප්‍රිය නැහැ. අන්තිමට මේ භාර්යාව හිතුව කොහොම හරි අපිට නිදහසේ පවුල් කන්න මේ ස්වාමිපුරුෂයා මරවන්න ඕන. එහෙම ඉතිරයි කියලා මොකද කරන්නේ? අර මිනිස්යාට කිව්වා. කොහොම හරි අපිට දැනසිල්ල ඉන්න නම් අයියා මරපන්. ඒතර අපිට හැන්සිල්ලි ජීවත් වෙනවා. ඉතින් මුලදී බොහොම අකමැති වෙලා ඉඳලා පස්සේ කොහොම හරි උපක්‍රමයෙන් මේක පිළි අරගෙන මරණ හැටි ඇහුවා ඒ පිළිදගෙන්. කැලෑම ආරාධිකේ නාන්න යන්න තියෙනවා. ඒ මම එවන්න කොහොම හරි උපක්‍රමයකින් ගිහින් නාගෙන ඉන්න කියලා. මම කල්තියා මගේ හැකලා හිටපන්. එහෙනම් මල් දාලා ඵලයක්. කවුරුවත් දකින්නේ නැහැ. කවුරු ගැහුවා දන්නේ නැහැ. මෙහෙම කියලා හිතන් ඉතින් උපක්‍රමයක් කරලා අර හැංගිලා ඉන්න පොල්ලක් අරගෙන දැන් ඉතින් අර මිනිහා වායක ගිහිල්ලා හවස හස්සාවක් කළා බොහොම මහන්සියෙන් එනකොට වෙනද නැති පුදුම ආදරයක්. දා. අනේ හරියට මහන්සි වෙනවනේ එයා දුක් විඳිනවනේ බොහොම. ඉතින් මම සබන් මෙන්න ගෙනත් දුන්නා ඔක්කොම නාන්න ගිහලා ආදවත් ගිහින් අතපය හොදා ඇඟ හොදාගෙන ඉන්න ආගෙන ඉන්නකො. මහන්සි ඉන්නේ අරක මේ කියලා කියන අර මිනිහට ඉතින් ඊට වඩා දෙයක් නෑ පැණි කෑල්ල වුණා. නේ? අද මොකද මේ මගේ භාර්යාව මට හරි ආදරේ. දැන් මේ මොඩයට තේරෙන්නේ නැහැ ඉන්හට මේ ආදරය ගැන හිත හිතා මොකද කරන්නේ දැන් නාන්න යනවා. මගර හැලේට ගැහුව පොල්ලකින් ගහලා මලා. දැන් මලාට පස්සේ කොහෙද ගියේ? ඊට පස්සේ ටික දවසක් යනකොට ගැරන්ඩිය කැදිලා ගෑණිගේ කොලේ පැටලෙනවා. යණ යන කර ගැරන්ඩිය පැටලෙනවා. අර ගෑණිට දිවිච්ච ආදේට අර කාමෙත් දිවිච්ච ගතියට බැඳිලා හිටන් ඉතින් අදහස නිසා. ගැරන්ඩිය කියලා ඉපදිලා හිටන් අර ගෑණි පස්සේ දැනගත්තා මේක අර මිනිහා තමයි කියලා. මැරුවා ගැරන්ටි. බල්ලෙක් කියලා උපන්න. පස්සෙම දුරන කකුල හපහ පහ පස්සෙන් එන බඩු බැටි. ඒකත් හොයනවන්න අර මිනිහා අවවාද නැහැ. ඒකත් මැරුවා. ඉතින් ওই විදිහට සතු දෙතුන් දෙනෙක් කියලා අන්තිමට දරුවෙක් කියලා ගෑණි කියව බරතාව අර මිනිහාට දානවා. දැන් මේ දරුවා උපන්නට පස්සේ ජාතිස්මරණ ඥානය පහළ වෙලා තිබෙනවා. මේ දරුවා එදාට වෙන්න පටන් ගත්තා ගැරන්ඩියා වෙච්ච හැටි අර බලු පැටියා වෙච්ච හැටි ඒ ගෑණි අතින් මැරිච්ච හැටි සායි පුරුෂයා වෙලා ඉඳන ගෑණිගේ උපක්‍රමයෙන් Tamanට බැරුම් ගන්න වෙච්ච හැටි අර ගෑණිගේ මූණ දකින්නට මහා හයියෙන් කෑ ගහනවා කීබොන්නේ ළඟටවත් කිට්ටු වෙන්න දෙන්නේ අර බයෙන් කෑ ගහන ජාති ස්මරණ ඥානයේ පහළ වෙනවා දැන් ඔය කතාවේ ඔතෙන්ද ගත්තේ මොකද දැන් අර ගෑනු කෙරෙහි තමන්ගේ භාර්යාව කෙරෙහි බොහොම ලින්ගතකමෙන් ආදරෙන් තමයි අර දාන්න ගියේ සත්තු මරුවද හොරගම් කළාද කාමයේ වරද දැස් කරනවද බොරු කළාද මත් වෙන්නේ ඉවර. එකක්වත් තිබුණාද? නැවතර සිවිත දෙන්ගතු මුලා වෙන්ගතු කොහොමද? උපත්තිය මොකද්ද? කිරිසම් උපත්තිය ලැබුණේ නැහැ. දැන් ඒතර ඒක ලබා ගත්තේ සතු මල්ලාද හොරගම් කළාද කාමයේ වරද දැයිලා බොරු කළාද මත් වෙන්නේ ඉවරද? පව් පහෙන් කෝක කරලා. පව් පහ කියන්නේ ওই ටික නේද? හය පවුත් නැත්නම් තිරිසන් ලෝකේ උපන්නේ මොනව කරලාද? ඒක වැඩින්නේ මොන පාප පහ පවුලින් කොයි එකද? අන්න පව් පහට වෙන් කරන්න පුළුවන් නේද ලෝකේ තියෙන සියලු පව්. එහෙනම් තරහාගෙන් මිහිරියාවෙන් මත් වෙලා ප්‍රමාද වෙලා ලෝකේ අල්ලගෙන නෙවෙයි ධර්මංශය හිටියේ ඒ වෙලාවේ. අන්න පාපේ. ඒක ඒක වැටෙනවා. එහෙනම් මත්පැන් බොන්නේ නැතුව ඉන්නවා කියන එක ශික්ෂාපදේ තෝරන් ගියොත් ඒක ලෞකිකයි. එහෙම එකක් නෑ කියන්නේ. ඒක තියෙනවා. ඒක ලෞකිකයි. මේ සාසනේ බැහැරේ. සාසනික ශික්ෂාපදයට වඩා ගන්න ඕනේ යථාර්ථය. එහෙනම් රූප රාග, ශබ්ද රාග, ගන්ධ රාග, රස රාග, පොට්ටබ්බ රාග කියන මේ පංචකාමයන්ගේ සරාගිකව බැඳිලා. මේ පංචකාම ආස්වාදී මිහිරියාවට එකතු වෙලා. මේ පංචකාම ආස්වාදී මත් වෙලා. ඒ තුල ප්‍රමාද වෙලා. නිවන් දකින්න කැමති නැහැ. ලෝකේ අත්හරින්න කැමති ලෝකේ අල්ලගෙන ඉන්නවා. මෙන්න ලෝක සත්‍යය පුදජනය ගමන. කවදා හරි මේක අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැකලා අසාර ලෝකේ යසාරත්‍ය තේරුම් ගත්තට පස්සේ මේකේ මට ඉඳලා වැඩක් නැහැ. මේක සරාගේ මිහිරියාවේ මත් වෙන්නේ මොනවාට මත් වෙන්නේ මොනවද තියෙන හරයක්. මුලාව මිස. මේක අත්තරේ විදින වෙලේ කෙලවර කරන නිසා වෙන එකක් නෑ ගියාම. ওই ශික්ෂාපදේ පුහුණු කරගෙන ගියා නිවන් දකින්න. අන්න ප්‍රඥාවන්තයාගේ නිවන් මාර්ගය. වන ශික්ෂාපද පහයි පහ පවවත. දැන් උතෙන් යනකොට ඇති වෙන ශික්ෂණයක් ශික්ෂණයක් පාසා මොකද වෙන්නේ? පහාන වේරමණී චේතනා සංවර අවිතික්කම කියන. මෙන්න මේ ආකාරයෙන් සිල් පහ ලබන. සෝතාපන්න ඵලයටපත් වෙනකොට පංච නීවරණ පිළිබඳව නැත්නම් හතර පහ ගත වීමට හේතු වෙන කාරණා පිළිබඳ පහාන වේරමණී චේතනා සංවරාජිකමෙන් පහළ වෙනවා. අරිහත්ත්වයටපත් වුණාට පස්සේ සියලු පව් පිළිබඳ පහාන වේරමණී චේතනා සංවරාජිකමගෙන පහළ වෙනවා. ඒත් පන්සිල් අපස් පන්සිල්. අරිහතුන් වහන්සේගේත් පන්සිල්. සෝතාපන්න පුද්ගලයාගේත් පන්සිල්. සිල් පහයි, පව් පහයි, ශික්ෂා පහයි. අර්ථ වැහුනහම කොහොම පැටලෙනවා. හැබැයි පංචිල් දේවර්ගයක් උනේ. සතර අපාගත වීමෙන් පහ වෙනවා. වේරමණේ බෙන් වුණා, වේරමණී වුණා. සතර අපාගතෙන් පාප චේතනා නැති වුණා. චේතනා මේකෙන් මිදුණා. ඒවා සතර අපාගතෙන් අසංවර නැති වුණා, සංවර වුණා. සතර අපාගතෙන් හේතින පාපයක් කවදාවත් කරන්නේ නැත්නම් ඊට පස්සම අවිදික්කම වුණා. අනේ සෝවාන් පුද්ගලයා පංචිල්. සියලු පවම පහ වුණා අරිහතුන් වහන්සේට. පහාන සීල. සියලු පව රමණීය කරන්නේ වේරමණී සීල. සියලුම පාප චේතනා ඉවරයි. චේතනා සීල. සියලුම පාප අසංවර ඉවරයි. සංවර සීල. ওই ටික ඉතින් පිරුණා පාල කෙලවර ගන්න කැඩෙන්නේ. අවිදික්කම සීල. ඒත් පන්සීල. ක්‍රම දෙකක්. ඔතරයි පූර්ණ කරගන්න. අනික ඔක්කොම වා. ඒක අනිත් තමයි පව් කියලා ගත්තේ අනිත් පැත්ත. ඔය ඒක අනිත් පැත්තේ. පහටමත් වෙන්නේ. පහෙමත් ඔක තියෙන්නේ. ඉතින් ওই ටික තෝරාගත්තාම අංග සම්පූර්ණව ඔය අත්‍යවශ්‍ය විස්තරය ගත්තා. නියම නියම පංචශීලයේ මේ පංචශීලයේම රකින්න ඕනේ එක සීලයක් රැක්කත් ඒක ශික්ෂාපදයක්. ඒක ශික්ෂාපදයක් රැක්කත් තමන්ට ගැළපෙන ගැළපෙන ශික්ෂාපදයක් රැක්කත් සියලු පාප දුරු වෙන ප්‍රසබ්බ පාපසා කරනවා කියන එක වැටෙනවා. කුසලසෝප සම්පදා වෙනවා. සජිත පරිවදාපණගේ එනවා. තේරුම් ගන්න පුළුවන් එකක්. අන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. එකක් හැටලා බලලා ඉතුරු හතර කියලා කෑ ගහනවා. ශික්ෂාට රකින්න බෑ. ශික්ෂා ඒ රකින්න ඒ මාධ්‍ය නිවන් කරා යන මාධ්‍ය. ඕක අපේ ආර්ය මාර්ගය. ඔය හැම එකකින් තියෙනවා. එනවා. ඔව් ඒක හැටිනවා. සංවරත්තේ පිහිට ගන්න. සංවරත්තේ පිහිට ගන්න සීලය වැඩිනවා. සමාධිය ප්‍රඥාව වැඩිනවා. පහම අපි එල්බිලා විශේෂ වැඩක් නැහැ. ඕක හරි එකක් ගන්න පහම රැගෙනවා. right. super